මොක්පුර රන්දොර ද්විතීය භාගය රූප කර්මස්ථාන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධාතු කර්මස්ථාන කොටස කාලාත්‍රය సంతාන දෙක යන මෙහි පිහිටා ඇති රූප නාම හේතු ඵල සංස්කාර ධර්මයන් පරිඤ්ඤා පඤ්ඤා තුන මගින් පරිච්ඡේද වශයෙන් කොටස් වශයෙන් දැන ගැනීම සඳහා උපචාර සමාධි අර්පණා සමාධි යන දෙආකාර සමාධි වලින් එක සමාධියක් තහවුරු කරගත යුතුය. නිබ්බාන ගාමිනී පටිපදා සංක්ෂේපයෙන් යන මේ ග්‍රන්ථමාලාවෙහි සමත කර්මස්ථාන කොටස නමින් සමාධි කොටස චිත්ත විසුද්ධි පරිච්ඡේදය කලින් ලියා හමාර විය. දැන් වනාහි දිට්ටි විසුද්ධි පරිච්ඡේදයේහි අඩංගු රූප ධර්මයන් පරිග්‍රහ කරන ක්‍රමයයි. ඥානෙන් පරිච්ඡේද වශයෙන් ගැනීමේ කොටස රූප කර්මස්ථාන කොටස යන නමින් දිගට ලියා දක්වන්නෙමු. ධාතු කර්මස්ථානය සංක්ෂේප ක්‍රමය සමත කොටසෙහි කර්මස්ථාන සම 40ක් ඇත. එය සමාධි කොටසයි. විපස්සනා කොටසෙහි වනාහි රූප කර්මස්ථානය, නාම කර්මස්ථානය යයි දෙවර්ගයක් ඇත්තේය. රූප පරිග්ගහ රූප පරිග්ගහ කිරීම ඥානෙන් පරිච්ඡේද වශයෙන් ගැනීම අරූප පරිග්ගහ එවත් නාම පරිග්‍රහ කිරීම එවත් ඥානෙන් පරිච්ඡේද වශයෙන් ගැනීම යයිද කියනු ලැබේ. මේ ක්‍රම දෙක තුලින් බුදුරජාණන් වහන්සේ රූප කර්මස්ථානයේ සම්බන්ධයෙන් දේශනා කිරීමේදී එක සංක්ෂිප්ත ලෙස මානසිකාර්යයේ පැවැත්වීම වශයෙන්ද දෙක විස්තර ලෙස මානසිකාර්යයේ පැවැත්වීම වශයෙන්ද චතු ධාතු අවත්තාන නම් වූ සතර මහා භූතයන්ට ආවේනික වූ ස්වභාව ලක්ෂණයන් ඥානයෙන් පරිච්ඡේද වශයෙන් ගැනීම සඳහා වන්නා වූ ධාතු කර්මස්ථානය දෙආකාරයකට දේශනා කළසේහ. මේ ක්‍රම දෙක තුලින් මේ ග්‍රන්ථයේහි ධාතු කර්මස්ථානයේ සංක්ෂේප වශයෙන් භාවනා කරන ක්‍රමය ප්‍රථමයෙන් දක්වා එය විස්තර වශයෙන් වඩන ආකාරය පසුව දිගට ලියා දක්වනු ලැබේ. මජ්ක්‍ධිම නිකාය 1 138 පිටුව පුනච පරං භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යතා තිතං යතා පනීතං ධාතුසෝ පච්ච වෙක්ඛති අත්ති මස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ති තේරුම මහණෙනි නැවත වරක් යෝගාවචර භික්ෂුවක් සිටින පිහිටන පවතින ආකාරයන් අනුව මේ රූපස්කන්ධයම මේ ශරීරයේ පඨවි ධාතු ඇත්තේය ආපෝ ධාතු ඇත්තේය තේජෝ ධාතු ඇත්තේය වායෝ ධාතු ඇත්තේයයි ධාතු ස්වභාව වශයෙන් එකින් එක වෙන්වෙන්ව ප්‍රත්‍යවේක්ෂා කරයි මේ ඉහත සඳහන් දේශනාව වනාහි මහා සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාර කොටසෙහි එන්නා වූ ධාතු කර්මස්ථානය ආරම්භ වන්නේය. යෝගාවචරයා විසින් මේ රූපස්කන්ධයේහි ඇට තුලට, නහර තුලට, මස් තුලට, සම තුලට ඥාන නම් වූ අත දමා ඥානයේ යොමු කොට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු නම් වූ සතර මහා භූතයන්හි ස්වභාව ලක්ෂණ වෙන වෙනම ඥාණයෙන් දැන දැක ගැනීම සඳහා භාවනා කොට බැලිය යුතුය. ඉදින් මෙලෙස පහසුවෙන් භාවනා කළ නොහැක්කේ නම් දැකගත නොහැක්කේ නම් මේ ශරීර ස්කන්ධයේ ඇට තුලට, නහර තුලට, මස් තුලට, සම තුලට ඥාන නම් අත ඇතුළු කොට හිස මුදුනේ සිට පාදාන්තයේ දක්වා ඉහළ සිට පහළට පහත සඳහන් ලෙසට භාවනා කර බලන්න. මහා භූත හතර පඨවි ධාතු ගරු පඨවි ධාතු තුන් වර්ගය තද බව ගොරෝසු බව බර බව ලහු පඨවි තුන් වර්ගය මොලොක් බව සිනිදු බව සැහැල්ලු බව ආපෝ ධාතුව වැగిරෙන බව, පිඬු කරන බව. තේජෝ ධාතුව උණුසුම් බව, සිසිල් බව. වායෝ ධාතුව දරණ සුළු බව, සොලවන බව. තද බව ගොරෝසු බව බර බව මොලොක් බව සිනිදු සැහැල්ලු බව වනාහි පඨවි ධාතුවේහි ස්වභාව ලක්ෂණයෝය ගලන වැగిරෙන බව ආපෝ ධාතුෙහි ස්වභාව ලක්ෂණයෝය. උණුසුම් සිසිල් බව තේජෝ ධාතුෙහි ස්වභාව ලක්ෂණයෝය. දරණ බව වායෝ ධාතුෙහි ස්වභාව ලක්ෂණය වන අතර සොලවන බව වායෝ ධාතුවේ කෘත්‍ය වන්නේය. ප්‍රථමයෙන් තමා උපදවාගත් ආනාපාන චතුර්ථ ධාන සමාධිය නැවත වරක් තහවුරු කරගන්න. කැමතිනම් ඕදාත කසින චතුර්ථ ධාන සමාධිය තෙක් තහවුරු කරගන්න. අනතුරුව පරියංකයෙන් හිඳින හිඳින අවස්ථාවෙහි මෙසේ සමාධිය තහවුරු කර ගැනීමට අමතක නොකළ යුතුය. 1. තද බව ප්‍රකට තැනකින් පටන්ගෙන තද ස්වභාවය හිස මුදුනේ සිට පාදාන්තයේ දක්වා මුළු ශරීරය පුරාම දැක ගන්නා ලෙසට භාවනා කරන්න. මෙලෙසටම දෙක ගොරෝසු ස්වභාවය ප්‍රකට තැනකින් පටන්ගෙන ගොරෝසු බව තුන බර ස්වභාවය ප්‍රකට තැනකින් පටන්ගෙන බර බව හතර මොලොක් ස්වභාවය ප්‍රකට වූ තැනකින් පටන්ගෙන මොලොක් බව පහ සිනිඳු ස්වභාවය ප්‍රකට වූ තැනකින් පටන්ගෙන සිනිඳු බව 6 සැහැල්ලු ස්වභාවය 7 වැగిරෙන ස්වභාවය 8 පිඩු කරන ස්වභාවය 9 උණුසුම් ස්වභාවය 10 සිසිල් ස්වභාවය ප්‍රකට තැනකින් පටන්ගෙන සිසිල් බව 11 දරණ සුළු ස්වභාවය ප්‍රකට තැනකින් පටන්ගෙන දරණ සුළු බව 12 සොලවන ස්වභාවය ප්‍රකට තනකින් පටන්ගෙන සොලවන බව යනාදී මේ දොළොස් ආකාරය ප්‍රකට තනකින් පටන්ගෙන හිස මුදුනේ සිට පාදාන්තය දක්වා මුළු ශරීරය පුරාම දැක ගන්නා ලෙසට භාවනා කරන්න. මේ දොළොස් ආකාර ධාතු ස්වභාව ධර්මයන් අතරින් ඕනෑම ස්වභාවයක් පිළිබඳ භාවනා වඩන කලෙහි මුළු ශරීරයෙන් පැතිරෙනසේ භාවනා කරන්න. මුළු ශරීරයේ දිග සිරස සැමතැනම මේ ධර්ම ස්වභාවය දකින්සේ භාවනා කරන්න. ප්‍රථමයෙන් තද බව මුළු ශරීරයේ පැතිර යන ලෙසට භාවනා කොට බලන්න. සාර්ථක වූ විට ඉතිරි ඒවාද භාවනා කොට බලන්න. ඉදින් අසාර්ථක වී නම් සොලවන ස්වභාවයෙන් පටන්ගෙන බලන්න. මෙම සොලවන සුළු ස්වභාවය ඉතිරි ස්වභාවයන් ඥාණයෙන් දැක ගැනීමට බොහෝ සෙයින් උදව් කරයි. පහසු තැනින් පටන් ගන්න. භාෂාවෙහි ව්‍යංජන අක්ෂර 33ක ක ක වශයෙන් පටන් ගන්නා බව සැබෑ නමුත් අකුරු ලියන්න පුරුදු කරන ලදරු ශිෂ්‍යයන්ට ට යන්න වැනි පහසු අකුරෙන් ලියවීම පටන් ගන්නාසේ වායෝ ධාතුවේහි සොලවන ස්වභාවය දැන ගැනීමට ට යන්න සේ පහසුය බොහෝ යෝගීන්ට මේ පහසුව වන්නේය. එම නිසා කලින් විස්තර කළ ක්‍රමය සතුරුදායක ලෙස සම්පූර්ණ කළ නොහැක්කේ නම් පහසු තැනකින් පටන්ගෙන දිගට මානසිකාර්යය පවත්වන්න. පින්වත් ඔබ හිස්කබල හරි මැද්දෙහි භාවනාසිත පිහිටුවන්න. හුස්ම ඇතුළට පිටතට යන විට එහි වැදෙන තල්ලු කරන ගතිය මත එම ස්ථානයට ඥානෙ යොමු කරවා මානසිකාර්යය පවත්වා බලන්න. හුස්ම ඇතුළට ගන්නා වාරයක් පිට කරන වාරයක් පාසා ඇඹරි තල්ලු කරන ස්වභාවයට ඥානය යොමු කරවමින් බලන්න. වාතය නොබලන්න. උපමාවක් ලෙස බත් පිඩක් හපන විට මුඛය තුල තෙරපෙමින් ඇඹරෙන පවතින ස්වરૂප ඇත්තාසේ ඇඹරි තල්ලු කරන ස්වභාවය දැකගත් විට එම ඇමෙරෙමින් තල්ලු කරන ස්වභාවයටම පමණක් භාවනාසිත ශාන්ත ලෙස සමීප ලෙස යොමු කරවන්න. මේ ආකාරයටද සාර්ථක නොවන්නේ නම් තමන් ලබාගෙන ඇත්තා වූ ආනාපාන චතුර්ථ ධාන සමාධිය අවශ්‍ය නම් ඕදාත කසින චතුර්ථ ධාන සමාධිය නැවත පිහිටුවා ගන්න. සමාධි ශක්තිය සම්පූර්ණව ආකල සොලවන තල්ලු කරන ස්වභාවයට ඉහත සඳහන් ලෙසට නැවතත් මානසිකාරයේ යොදා බලන්න. ආනාපාන චතුර්ථ ධාන සමාධිය නැතිනම් ඕදාත කසින චතුර්ථ ධාන සමාධිය යන මේ එකක් මේ ග්‍රන්ථයේ ලියා දක්වා ඇති ක්‍රමය අනුව පින්වත් ඔබගේ විපස්සනාවට පාදක මූලික ධානය වන්නේය. එම සමාධිය බලවත් වන ලෙසට සම්පූර්ණ වන ලෙසට ආලෝක ප්‍රභාව ශක්තිමත් වන ලෙසට තහවුරු කරගන්න. භාවනා පරියන්කයක් පාසා දුෂ්කරතාවයක් පහළවන වාරයක් වාරයක් පාසා අනුගමනය කළ යුතු උපදේශයකි මේ. සොලවමින් තල්ලු කරන ස්වභාවය හිස හරි මැද්දේ ප්‍රකටව දැනගත් විට එම ස්වභාවය මත භාවනාසිත ශාන්තව සමීපව පිහිටුවන්න. සොලවමින් තල්ලු කරන ස්වභාවය මත භාවනාසිත ශාන්තව සමීපව පිහිටි විට එම තල්ලු කරන ස්වභාව ධර්මයද වඩාත් ප්‍රකට වනු ඇත. එලෙස ප්‍රකට වූ විට හිස මැද්දේ සිට පිට දිසාවතේ ක්‍රමයෙන් හෙමින් හෙමින් තල්ලු කරන ගතිය ප්‍රකටව දකින ලෙසට අනුගමනය කරමින් ඥානයෙන් නැවත නැවත බලන්න. ඇටනහර මස්සම් අතර ඥානය නම් වූ ඇඟිල්ල යොදවමින් අනුව යමින් බලන්න. හිස පුරාම ඇඹරෙමින් තල්ලු කරන ගතිය ප්‍රකටව දකින විට බෙල්ල උරහිස උදරය ආදී ශරීරය පුරාම ඥානය යවමින් ඇට නහර මස් සම් අතර ඥානය නැමැති ඇඟිල්ල පොවමින් මානසිකාර්යය පවත්වන්න. සකල ශරීරයේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා මේ තල්ලු කරන ස්වභාවය ප්‍රකටව දකින විට පින්වත් ඔබ ධාතු ස්වභාවය දක්වා මානසිකාර්යය පැවැත්වීම වශයෙන් ජයගත්තා වන්නේය. ට යන්න සම්පූර්ණ ලෙස ලිවීමෙහි පුහුණුව ලැබුවා වන්නේය. ඉදින් ආශ්වාස ප්‍රාශ්වාසයෙහි තල්ලු කරන සොලවන ගතියට සිත යොමු කරන්නේ නමුත් ප්‍රකටව හමු නොවන්නේ නම් උදරයේ සිත පිහිටුවා මානසිකාර්යය පැවැත්වීමට කැමැත්ත ඇත්තේ නම් උදරයේ පිම්බීම හැකිලිම තල්ලු කිරීමේ ස්වභාවය ප්‍රකට තනින් පටන්ගෙන මුළු ශරීරයේ තල්ලු කරන ස්වභාවය දැක ගැනීම සඳහා මානසිකාරය පැවැත්විය යුතුයි. සොලවන තල්ලු කරන ස්වභාව ධර්මය ශරීරය පුරාම සරසින් දිගින් දැකගත් විට එම ක්‍රමයටම තද බවටද ප්‍රකට තැනකින් පටන් ගන්න. විශේෂයෙන් දත් දෙකක් ගැටෙන තැනකින් පටන්ගෙන තද ස්වභාව ධර්මය සිරසින් දිගින් සකල ශරීරය පුරාම දැනගන්නා ලෙසට දිගටම මානසිකාරය පවත්වන්න. ප්‍රකටව ආවිත තල්ලු කරන ගතිය, තද ගතිය යන දෙක බොහෝ වාරයක් නැවත නැවතත් භාවනා කරන්න. ඉරියාපත හතරෙහිම නැවීම, දිගහැරීම ආදී තම ශරීරයේ සියලුම ක්‍රියාවන්හි මේ තල්ලු කරන බව, තද බව දකින්නතෙක් භාවනා කරන්න. තල්ලු කරන බව, තද බව යන දෙක පිළිබඳව නැවත නැවතත් මානසිකාර්ය පවත්වන්නේ නම් ගොරෝසු බව, රළු බව කියන ස්වභාවයන් ඥාණයට හසු විය හැකිය. ශරීරය වැලි වලින් අතුලන්නාසේ ගොරෝසු බව දැකගත හැකි වන්නේය. නොදකින්නේ නම් ගොරෝසු බව ප්‍රකට තනකින් පටන්ගෙන ගොරෝසු බව දැනගන්නාසේ මානසිකාර්ය පවත්වන්න. පිටි අත්ල වස්ත්‍රයක අතුල්ලා බලන්න. ඉහළ ඥාන දිවෙන් පිරිමැද බලන්න. ගොරෝසු බව ප්‍රකටව දැකගත හැකිය. මෙලෙස ප්‍රකට ස්ථානයකින් පටන්ගෙන සකල ශරීරයේම ගොරෝසු බව දැක ගන්නා ලෙසට මානසිකාර්යය පවත්වන්න. හරියන්නේ නැතිනම් ගොරෝසු බව ප්‍රකට තැනම තල්ලු කරන ගතියද තද ගතිය හා ගොරෝසු ගතිය යන මේ තුනම එකට යෙදී ඇති සැටි දැක ගැනීමට මානසිකාර්යය පවත්වන්න. වල්ලාලියෙකු හීලෑලියෙකු යොදා වශී කර ගන්නා අල්ලා ගන්නාසේ ප්‍රකට නැති ධාතුන් දැක ගැනීම සඳහා ප්‍රකට ධාතුන් සමග එක්කොට සමව යොදා මානසිකාර්ය මෙලෙස මානසිකාර්ය පැවැත්වීම කරන්නේය. මෙලෙස මානසිකාර්යයේදීම සාර්ථක විය හැකිය. සාර්ථක නොවන විට තමා වඩාගෙන ඇත්තා වූ ධාන සමාධිය නැවත වරක් තහවුරු කර ගැනීම අවශ්‍ය කරන්නේය. අංගුත්තර නිකාය 6 6 පිටුව සමාහිතෝ යථා භූතං ජානාති පස්සති සමාධිය ඇත්තා වූ පුද්ගලයා තත්වාකාරය දැනගන්නේය දැකගන්නේය බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ දේශනා කොට ඇති බැවින් සමාධියේ ශක්තිය සම්පූර්ණමනු පිණිස නැවත වරක් තහවුරු කරගත යුතු ඇත. සමාධියේ බලය ශක්තිමත් වූ විට තල්ලු කිරීම, තද ගතිය, ගොරෝසු බව යන ස්වභාවයන් නැවතත් භාවනා කරන්න. සාර්ථක වූ විට බර ස්වභාවය එනම් ශාරීරියේ බර බව ප්‍රකට තනකින් පටන්ගෙන මුළු ශරීරයේ දිගින් සිරසින් දැක ගන්නා ලෙස මානසිකාර්යය පවත්වන්න. ප්‍රකට නොමැති විටකදී වාඩි වී සිටින බිමට සට්ටම් වලින් ටිකක් තදකොට තෙරපා බලන්න. කලවා මත තබාගෙන සිටින අත් ටිකක් තෙරපා බලන්න. සාර්ථක විය හැකිය. මේ තාක් සාර්ථක වූ තල්ලු කරන ගතිය, තද ගතිය ගොරෝසු ගතිය, බර ගතිය යන මේවා මත බොහෝ වාර ගණනක් මානසිකාර්ය පවත්වන්න. එක්වරකට එක ධාතු ස්වභාවයක් මත මෙහිදී මානසිකාර්ය පවත්වන්නේ නමුත් අනිකුත් සියලු ධාතුන්ද සහිතව එකට ඥානය තුලින් දකින විට වඩා පැහැදිලි වන්නේය. අනතුරුව ආධාරක භාවය මත මානසිකාර්ය පැවැත්විය හැකේය. ආධාරක භාවය යනු අබලන් වූ ඇල වූ ඇද වැටීමට යන ගෙයක මුක්කුවක් යයි කියනු ලබන ආධාරකයකින් ආධාර කළ විට ඇද නොවැටි දිගටම පවතින්නේ යම්සේද එසේම මේ ශරීර කූඩුවද යන අවස්ථාවේ එම යන ඉරියව් පැවැත්ම සඳහා ඇද නොවැටීම සඳහා සිටින අවස්ථාවේ එම සිටින ඉරියව්ව පැවැත්වීම සඳහා ඇදගෙන නොවැටීම සඳහා හිඳින අවස්ථාවේ එම හිඳින ඉරියව්ව පැවැත්වීම සඳහා ඇද නොවැටීම සඳහා හොවින අවස්ථාවේ එම හොවින ඉරියව්ව පැවැත්වීම සඳහා ඇද නොවැටීම සඳහා ආධාර කරන දරා සිටින ස්වභාවයක් වන්නේය මෙම ආධාර කරන ස්වභාවය තද බව සමග එකට මානසිකාර්ය පවත්වන්නේ නම් වඩාත් ප්‍රකටවත් පැහැදිලිවත් අවබෝධ කළ හැකි වන්නේය. ඉදින් ප්‍රකට නොවන්නේ නම් ශාරීරිය මදක් සොලවා බලන්න. ඇද නොවන ලෙසට ආධාර කරන ඉරියව්ව පාලනය කරන දිගට පවත්වන ස්වභාවය ඥාණයට හසු කර ගන්නා ලෙසටම බලන්න. සාර්ථක විය හැකිය. සාර්ථක වූ විට මුළු ශරීරයේම දිග සිරස පැතිර යන ලෙසට තවදුරටත් මානසිකාර්යය පවත්වන්න. තද බව හා සමීපව මානසිකාර්ය පවත්වන්නේ ශරීර කූඩුව පවත්වන්නා වූ පිහිටුවන්නා වූ ඉරියාපතේ අනුව නොඇටි ඇද නොවි යනු පිණිස මුක්කුවක් ගැසූ කල ඍජුවන ලෙස පාලනය කරන ආධාර ස්වභාවය වඩාත් පහසුවෙන් ඉක්මනින් අවබෝධ කළ හැකි බැවින් තද බව ගොරෝසු බව බර බව යන ගරු පඨවි ධාතුන් අනුව මානසිකාර්ය පැවැත්වීමෙන් පසු ආධාර කරන ස්වභාවයේ ඇති වායෝ ධාතුව අනුව මානසිකාර්ය පැවැත්විය යුතුයයි දක්වා ඇත. පහසු තනින් පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් දුෂ්කර තැනතෙක් ගමන් කරන ස්වභාවයයි. සාර්ථකත්වයට පත් වූ විට තල්ලු කිරීම, තද බව, ගොරෝසු බව, බර බව, ආධාර කරන බව යන මේ ධර්ම ස්වභාව පහ බොහෝ වාර ගණනක් නැවත නැවතත් භාවනා කරන්න. සමාධිය නම් වූ උතුම් උරගල මත ඥානය නම් වූ හෙල්ලය වඩ වඩා තියුණු වනසේ අතුල්ලන්නාසේය. සතුරුදායක තත්වයට පත් වූ විට මෘදු බවට මානසිකාරය යොමු කරවන්න. යටිතොල දිවෙන් මෘදු ලෙස ස්පර්ශ කොට මෘදු බව අරමුණු කරමින් බලන්න. මෘදු මොලකැටි බව දැකගත හැකි වන්නේය. මේ මෘදු බව මත භාවනාසිත සමාධිමත්ව පිහිටවන්න. ප්‍රකට වූ කල ශරීරය පුරාම කේසාන්තයේ සිට පාදාන්තය දක්වාම මෘදු ස්වභාවය දැක ගන්නා ලෙසට දිගටම මානසිකාර්යය පවත්වන්න. දොදොල් මෙන්ද සියක් වරක් පෙළු කපු පුළුන් තැටියකසේද ශරීරය පුරාම මෘදු බව දැක ගන්නා අයුරින් මානසිකාර්යය පවත්වන්න. මෘදු බව සතුරුදායක ලෙස දැකගත් විට සිනිඳු බවට මානසිකාරය යොමු කරවන්න. ඉහත සඳහන් ලෙසට මෘදු මොළ කැටි බව බලන අතර වාරයේ යටිතොලෙහි කෙළ තැවරෙන ලෙසට දිවෙන් පිරිමැද තොලින් තොල හෙමිහිට මෘදු ලෙස පිරිමැද බලන්න. සිනිඳු බව දැනගත හැකි වනු ඇත. මෙම සිනුදු බව නම් වූ අරමුණ මත භාවනාසිත ශාන්ත ලෙස සමීප ලෙස පිහිටුවන්න. ප්‍රකට වූ කල මුළු ශරීරය පුරා දිගින් සිරසින් පැතිර යන ලෙසට දිගට මෙනෙහි කරන්න. ශරීරය පුරාම තෙල් තවරා පිරිමදින විට පැනෙන සිනිදු බව නම් වූ ස්වභාවය දැනෙන්නේ යම්සේද එසේ දැක ගනිත්වා. මෙසේ දැනගත් විට සැහැල්ලු බව නම් වූ ධර්ම ස්වභාවය මත දිගට මානසිකාර්යය පවත්වන්න. සැහැල්ලු බව සමග සිනිඳු බව මතද නැවත නැවතත් මානසිකාර්යය පවත්වන්නේ නම් සැහැල්ලු බවද පින්වත් ඔබගේ ඥානෙහි ප්‍රකටව එනු ඇත. ඉදින් එසේ ප්‍රකට නොවේ නම් ධනහිස මත අතක් තැන්පත් කොට ඊතා සැහැල්ලුවෙන් එකැඟි ලක්සලවන්න. සැහැල්ලු බව ප්‍රකට විය හැකිය. ඉදින් ප්‍රකට නොවන්නේ නම් බර බව මත නැවත මානසිකාරය පවත්වන්න. ශරීරයේ පුරාම බර බව ප්‍රකටව දැනගත් විට ඉහත සඳහන් ලෙස ධන හිස මත තැන්පත් කළ අතෙහි ඇඟිල්ලක් නැවත සෙමෙන් සොලවා බලන්න. සැහැල්ලු බව සාවධානව බලමින් භාවනා කරන්න. ගුවනේ පාවෙන පුළුන් රොදක්සේ සැහැල්ලු බව ප්‍රකටව දැනගත හැකිය. තද රළු බර මොලොක් සිනිදු සැහැල්ලු ස්වභාවය වනාහි පඨවි ධාතුවය දරණ සැලෙන බව වනාහි වායෝ ධාතුවය යනාදී ලෙසට ධාතු දෙකක් පරිග්‍රහ කොට හමාර විය නැවත නැවතත් බොහෝ වාරයක් එයම පරිග්‍රහ කරන්න සතුරුදායක තත්වයට පත් වූ විට තේජෝ ධාතු නම් වූ උණුසුම් ස්වභාවය මත දිගට මානසිකාර්යය පවත්වන්න. වම් අත්ල මත දකුණු අත්ල තැන්පත් කළ විට දකුණු පිටි අත්ල මත උණුසුම් බව දැනගත හැක්කේය. එම උණුසුම් බව අරමුණු කොට භාවනා කරන්න. ශරීරයේ උණුසුම ප්‍රකට වූ විට මොන ක්‍රමයටමුත් පහසුවෙන් මානසිකාර්යය පැවැත්විය හැකිය. එලෙස උණුසුම් බව මත සාවධානව පහසුවෙන් මානසිකාර්යය පවත්වද්දී උණුසුම ඥාණයට ප්‍රකට වූ විට ශරීරය පුරාම දිගින් සිරසින් දැකගත හැකිවන පරිදි ඇට නහර මස්සම් ආදිය දක්වා ඥාණය නම් වූ ඇඟිල්ල යොදවමින් උණුසුම් බව ප්‍රකටව පෙනෙන ලෙස මානසිකාර්ය පවත්වන්න. සාර්ථක වූ විට එම ස්වභාවයන් සියල්ලම මත එකට මානසිකාර්ය පවත්වන්න. සියල්ල ප්‍රකට වූ විට ඕනෑම ක්‍රමයකට මානසිකාර්යය පැවැත්විය හැකේය. සිසිලස ප්‍රකට තනක සෙවීමට පහසු නැති විට ආශ්වාස කරන අවස්ථාවේ නාසිකාග්‍රයේ සිසිල් බව දැනගන්නා ලෙසට මානසිකාර්යය පවත්වන්න. සිසිල් බව අරමුණු කරමින් භාවනා කරන්න. ක්‍රමක්‍රමයෙන් ප්‍රකටව ආකල සකල ශරීරය දිගින් සිරසින් දැක ගන්නා ලෙසට සිසිල මත සිත යොදා මානසිකාර්ය පවත්වන්න. සිසිලස කේසාන්තේ සිට පාදාන්තයේ දක්වා දැනගත් විට තේජෝ ධාතුව භාවනාවෙන් දැක ගැනීම සම්පූර්ණ වුණා වන්නේය. තද රළු බර මොලොක් සිනිදු සහැල්ලු උණුසුම් සිසිල් දරණ සැලෙන බව යන ධාතු ස්වභාව ධර්ම හඳුනා ගැනීම සම්පූර්ණය. මේ 10ක් වූ ස්වභාව ධර්ම මත නැවත නැවතත් මානසිකාර්ය පවත්වමින් බොහෝ වාරයක් අභ්‍යාස කළ විට පිඬු කිරීම කරන්නා වූ ආපෝ ධාතුෙහි ආබන්ධන ලක්ෂණය පින්වත් ඔබගේ ඥාණයට ප්‍රකට විය හැක්කේය. මෙසේ උත්සාහ කළත් එම පිඩු කරන බව ප්‍රකට නොවන්නේ නම් දරණ බව, තද බව යන ස්වභාවයන් දකිමින් ඒවා මත පමණක් නැවත නැවතත් මානසිකාර්යය පවත්වන්න. පිඬු කරන බව ප්‍රකට වනු ඇත. පිඬු කරන බව යන්න සකල ශරීරය රැහැණකින් වෙලා දැමුවාසේ හිර කර බැඳ තැබුවාසේ ස්වභාවයයි. මේ පිඬු කරන බව ප්‍රකට ලෙස ඥාණයට හමු වන විට වැగిරෙන බව ප්‍රකට තනකින් පටන්ගෙන වැగిරෙන බව දැක ගන්නා ලෙසට මානසිකාර්යය පවත්වන්න. නොවැටහෙන්නේ නම් දත් මුල් පෙදෙසේ තනක කෙල වැගිරෙමින් ගලමින් පවතින ස්වභාවය දැකගෙන සකල ශරීරය දිග සිරස පැතිර දැක ගන්නා ලෙසට ඒ මත මානසිකාර්යය පවත්වන්න. දෙතිස් කොට්ටාශයන් දක්ෂ ලෙස භාවනා කළ පින්වත් ඔබට ආපෝ ධාතුව ප්‍රදාන ආපෝ කොට්ටාසයන් 12ද අනුව මානසිකාරය පැවැත්විය හැකි වන්නේය. කෙල මෙන් වැగిරෙන ආපෝ ධාතු ප්‍රදාන කොටාස එකක් මත සමීප මානසිකාරය පැවැත්වීම පහසු වන්නේය. වැగిරෙන ධර්ම ස්වરૂප සකල ශරීරයේ දිග සිරස උඩ යට ඉදිරියට පිටුපසට ගලන බව වටහාගත් විට ආපෝ ධාතු ලක්ෂණ දෙක අනුව භාවනා කිරීමද සම්පූර්ණ වුණා වන්නේය. එම අවස්ථාවෙහි තල්ලු කිරීම තද රළු බර දරණ මෘදු සිනිදු සැහැල්ලු උණුසුම් සිසිල් පිනු කරන බව ගලන වැగిරෙන බව යන මේ අනුපිළිවෙලටම දොළොස් ආකාර ධාතු ස්වභාවයන් බොහෝ වාර ගණනක් නැවත නැවතත් මානසිකාර්යය පවත්වන්න. මෙලෙස මානසිකාර්යය පවත්වමින් කුමන ධර්ම ස්වභාවයකට වුවද මානසිකාර්යය යොමු කළ පමණින් කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වාම ප්‍රකටව දැකගත හැකිවනසේ උත්සාහ කරන්න. අනතුරුව ප්‍රබල ලෙස දැක ගැනීමට හැකිවනසේ දිගට උත්සාහ කරන්න. මෙලෙස උත්සාහ කරන විට දොළොස් ආකාර වූ ධාතු ස්වභාවයන් මත මානසිකාර්ය සාර්ථක වූ විට දොළොස් ආකාරයම එක්වරක් සම්පූර්ණයෙන් එක් විනාඩියක් තුලදී පහසුව මේ ආකාරයටම විනාඩියකදී දෙවරක් තුන්වරක් මානසිකාර්ය කළ හැකි වනසේ උත්සාහ කරන්න. ඉහත සඳහන් ලෙස අභ්‍යාස කොට සාර්ථක වූ විට ටයන්න හුරු වුණාසේ සමානය. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අනුව යමින් නැවත වරක් යමින් මානසිකාර්ය පවත්වන්න. එනම් තද රලු බර මොලොක් සිනිදු සැහැල්ලු වැగిරෙන පිඩු කරන බව උණුසුම් සිසිල් බව දරණ හා තල්ලු කරන බව යන දේශනා ක්‍රමයටම අනුව නැවත මානසිකාර්ය පවත්වීමයි. ඨයන්නට හුරු වූ විට ක ක යනාදී අනුපිළිවෙලට තහවුරු අනුපිළිවෙලට නැවත හුරු කරන්නාසේ මානසිකාර්ය පවත්වන්න. දේශනා අනුපිළිවෙලට මානසිකාර්යය පැවැත්වීම අතින් දක්ෂ වූ විට විසුද්ධි මාර්ගයේ 261 පිටුව තන්තං අන්තරානුසරිනා ඥානහත්තේන විනිබහු චිත්වා විනිබහු ජජිත්වා තේරුම එම ඇට නහර මස්සම් අතරට ඥානය නම් වූ අත ඇතුළු කොට සතර මහා භූතයන්ට ආවේනික ස්වභාව ලක්ෂණයන් එකින් එක ඥානයෙන් වෙන්කොට විභාග කොට මානසිකාරයේ පැවැත්වීමේ කටයුත්ත සාර්ථක වූවා විය. නමුත් ගමන කෙලවර නොවිය. මෙලෙස ධාතු ස්වභාවයන්ගේ මානසිකාරයේ පැවැත්වීම පමණකින් රූප කලාප දැකගත හැකි හමු කරගත හැකි යෝගාවචර පුද්ගලයන් සිටිය හැක්කේ නොදකින හමු නොවන යෝගාවචර පුද්ගලයන්ද සිටිය හැක්කේය රූප කලාපයන් දැක හමු කර නොගත් යෝගාවචර පුද්ගලයා තමාගේ රූපකය සම්පූර්ණේ ඥාණයෙන් අවලෝකණය කොට භාවනා කළ යුතුයයි විසුද්ධි මාර්ගයේහි පෙන්වා දී ඇති පරිදි තම ශරීරය සමස්තයක් ලෙස සිතින් බලා තද රළු බර මොලොක් සිනිදු සැහැල්ලු වැగిරෙන පිඬු කරන උණුසුම් සිසිල් දරන සැලෙන යන දොස් ආකාර ධාතු ස්වභාවයන් මත මානසිකාර්යය පවත්වන්නේ මුළු ශරීරයම සමස්තයක් ලෙසගෙන මානසිකාර්ය පැවැත්විය හැකිවන ලෙසට පුහුණු කරන්න. මෙලෙස සමස්තයක් ලෙස භාවනා කරන බොහෝ යෝගීන්ට හිසෙන් පටන්ගෙන විභාග කරමින් මුළු කය පුරා පැතිරෙනසේ මානසිකාර්ය පැවැත්වීමේදී ටික කලකදීම හිසෙහි සම්පූර්ණයෙන් බර ගතිය, තද ගතිය මතුවී නොදරිය හැකි තත්වයකටද පත්විය හැකිය. එම නිසා කරෙන් පටන්ගෙන හිස පහළ කොටස අනුව ධාතු ස්වභාව 12 ආකාරයන් අනුව මානසිකාර්ය පවත්වන්න. මෙලෙස භාවනා කිරීමෙහි හැකියාව ලැබූ පසු ධාතු ස්වභාවය පමණක්ම අරමුණු කරන්න. ශරීරය අරමුණු නොකළ යුතු ධාතු ස්වභාවයන් 12 සජීවි ලෙස ඥාණයෙන් දැකගත හැකි වූ විට සියල්ලම එකම ඥානයකට පැහැදිලි වූ විට තදරරු බර මොලොක් සිනිදු සැහැල්ලු බව බලමින් පටවි ධාතුව යයිද වැగిරෙන පිරු කරන බව බලමින් ආපෝ ධාතුව යයිද උණුසුම් සිසිල බලමින් තේජෝ ධාතුව යයිද දරණ සැලෙන බව බලමින් වායෝ ධාතුව යයිද wenwen වශයෙන් මානසිකාරය පවත්වන්න තද රළු බර මොලොක් සිනිදු සැහැල්ලු බව නොදක පඨවි ධාතුයේයි වැగిරෙන පිළු කරන බව නොදන්නක ආපෝ ධාතුයේයිද උණුසුම් සිසිල් බව නොදක තේජෝ ධාතුයේයිද දරණ සැලෙන බව නොදක වායෝ ධාතුයේයිද මානසිකාර්ය නොපැවැත්විය යුතුය ගිරවුන්සේ කියමින් භාවනා නොකිරීමට ප්‍රවේශම් විය යුතුය මේ ධාතු ස්වභාවය නොදැකේ නම් දැකගනු පිණිස ප්‍රථමයෙන් අභ්‍යාස කරන්න. ස්වභාවයෙන් එකින් එක ඥාණයෙන් ඊටමත් ප්‍රකටව පැහැදිලිව අතඩගත් නෙල්ලි ගෙඩියක්සේ වෙන්වෙන්ව විසදව ඥාණයෙන් දැකගත් අවස්ථාවෙහි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යයි සියවර, දහස්වර, ලක්ෂ වාරයක් මානසිකාර්යය පවත්වන්නේ සතර මහා භූත අරමුණු මත භාවනාසිත ශාන්තව සමීපව තැන්පත් කරන්න. සමාධිය තහවුරු කරගන්න. සැලකිය යුතු කරුණු 1. ධාතු සමවන ලෙස මානසිකාර්ය පවත්වන්න. තද රළු බර මොලොක් සිනිදු සැහැල්ලු වැගිරෙන පිඩු කරන උණුසුම් සිසිල් බව දරණ සැලෙන බව යන ධාතු ස්වභාවයන් දොළොස් ආකාරය එකින් එක ඥාණයෙන් ප්‍රකටවන ලෙස මානසිකාරය පවත්වන අවස්ථාවෙහි වේවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යයි මානසිකාරය පවත්වන අවස්ථාවෙහි වේවා. ස්වභාව ධර්ම එකක්ම ධාතු කොටාස එකක්ම පමණක් අසීමිතව දින ගණන් මාස ගණන් දිගට මානසිකාරය නොපැවැත්විය යුතුයි. මානසිකාරය පවත්වන ධාතු කොටාසය අධිකභාවයට යා යුතු නැත. ධාතු අධිකභාවයට පත් වූ විට විශේෂයෙන් තද බව, සලන බව, උෂ්ණ බව ආදී අධික වූ විට තමාටම නොදරිය හැකි තත්වයට පත්විය හැක්කේය. එලෙසටම තද බව, බර බව, පිනු කරන බව යන මේවා අධික වූ විට නොදරිය හැකි තත්වයට පත්විය හැකි නිසා පර්යංකයක් පාසා මේ අධික වූ ධාතුන් කරදර ගෙන දිය හැක්කේය. සමාධිය ලැබිය නොහැක්කේය. මේ නිසා ධාතුන් එකක් මත දින ගණන් මාස ගණන් අසීමිතව මානසිකාරය නොපැවැත්විය යුතුය. මහා භූත හතරම සමවනසේ සමබර කොට මානසිකාර්ය පවත්වන්න. 2. ධාතුන් එක් තැනකින් තව තැනකට මාරු වීම. මහා ටීකාව 2 441 පිටුව රූපඤ්ඤ චත්ත සීතාදි විරෝධී පච්චය sannipāte visuddhippatti තේරුම රූප ධර්මියෝ රුප්පන ලක්ෂණය එනම් වෙනස් වන ලක්ෂණය ඇත්තාහුය. මෙලෙස රූපනා ස්වභාවය ලක්ෂණය එනම් වෙනස් වන ස්වභාවය යනු සිසිල උණුසුම ආදී ප්‍රතිවිරුද්ධ ධර්මයන් නිසා මුලින් මුලින් ඇති රූප සංතතිය හා අසමානව අලුත් අලුත් රූප සංතති පහළ වීමේ ලක්ෂණයයි. පරමාර්ථ ධර්ම වනාහි පහළ වූ ස්ථානයේම අභාවයට යෑමද ධර්මතාවයක් වන්නේය. එක තැනකින් තව තැනකට ස්ථාන මාරු කරන ධර්මතාවයක් නොවන්නේය. මේ නිසා හිස තුලින් පටන්ගෙන තල්ලු කරන ස්වභාවය මත මානසිකාරයේ පැවැත්වීම ආරම්භ කරන්නේමුත් හෙමින් හෙමින් පාදය දක්වා එහි බැස යාම පිළිගත නොහැකිය. ශරීරයේ දිග සිරස තල්ලු කරන ධර්ම ස්වභාව ස්වરૂප ප්‍රකටව ඇත්තේය. මෙහිලා එම තල්ලු කරන ධර්ම ස්වභාවය සෑම තැනම ශරීරයේ දිග සිරස දැක ගන්නා ලෙසට ඥානෙන් පරීක්ෂා කරමින් මානසිකාරය පවත්වනවා පමණකි. අනිකුත් මෙවන් ධාතු ස්වභාවයන් මතද මෙලෙසටම මානසිකාරය පවත්වන්න. මහා භූත හතරවනාහි ශරීර ස්කන්ධේහි සෑම තැනකම සෑම ශරීර අංගයකම සම්පූර්ණයෙන් දිග සිරස ප්‍රකටව පිහිටා ඇත්තේය. හේතු ධර්මයන්ගේ උපකාරක ශක්තිය පවතින තාක් ඵල රූප ධර්මයෝ අතරක් නැතිව පහළවන්නාහුමය. කලින් පහළ වූ රූප සන්තති හා පසුපසු පහළවන්නා වූ රූප සන්තති යන ලෙසට සන්තති වශයෙන් නම් වෙනස්වම පෙනෙන්නේය. ඇති වෙමින් නැති වෙමින් යන සන්තතියක් වශයෙන් මේ නම් වෙනස්වම පෙනෙන්නේය. ඇති වෙමින් නැති වෙමින් යන සන්තතියක් වශයෙන් නම් සමාන වන්නේය. මේ නිසා රූප ධර්ම එක්තනකින් තවත් තැනකට මාරු වෙන බව ධර්මතාවයක් නොවන්නේය. හේතු ධර්මයන්හි ශක්තිය නිසා අලුත් අලුත් ස්ථානවල අලුත් අලුත් රූප ධර්මයෝ නැවත නැවතත් පහළවන්නා හුය. මේ නිසා ධාතු ස්වභාවයන්ද එකතැනකින් තවතැනකට යැවීම පිණිස මාරු කිරීමට නොහැක්කේ යයි සිත තබාගත යුතුය. තුන තද රළු බර මොලොක් සිනිදු සැහැල්ලු මජ්ක්‍ධිම නිකාය 2 142 පිටුව සූත්‍රාන්ත පාළියේහි සාමාන්‍යයෙන් පඨවි ධාතුව කක්කලං එනම් තද බව, කරිගතං එනම් රළු බව යන මේ දෙක පමණක් දේශනා කොට ඇත්තේ. විසුද්ධි මාර්ගයේහිද ධාතු කර්මස්ථානය සංක්ෂේප කර මානසිකාර ක්‍රමය යටතේ තද්දද භාවෝ වා බර භාවෝ වා විසුද්ධි මාර්ගයේ 261 පිටුව යයි තද බව රළු බව යන දෙක පමණක් පෙන්වා ඇත. මේ පොතෙහි වනාහි ධම්මසංගණී පාළි අනුගමනය කරමින් පඨවි ධාතුව සම්බන්ධයෙන් ආකාර 6කට අනුව මානසිකාර්යය පැවැත්වීම විස්තර කෙරේ. ධම්මසංගණී පාළියෙහි මෙලෙස දැක්වේ. ධම්මසංගණී ප්‍රකරණය 304 පිටුවෙන් කක්ඛලං මුදුකං සංහං පරූසං සුඛ සමපස්ස දුක්ඛ සම්පස්ස ගරුකං ලහුකං කක්කලන්ති තදදං මුදුකන්ති අතදං සංහන්ති මට්ටං පරුසන්ති කරං සුඛ සම්පස්සාන්ති සුඛ වේදනා පච්චයං ඉට්ඨ පොට්ටබ්බං දුක්ඛ සම්පස්සාන්ති දුක්ඛ වේදනා පච්චයං අනිට්ඨ පොට්ටබ්බං ගරුකාන්ති හාරියං ලහුකාන්ති අහාරියං සල්ලහු කාන්ති අත්තෝ එත්තව කක්ඛලං මුදුකං සංහං පරුසං ගරුකං ලහුකාන්ති පාදේහි පඨවි ධාතු ඒච වාජිතා ධම්මසංගණි අට කතාව 286 පිටුව කක්ඛල එවත් තද බව පරුස එවත් රළු බව ගරුක එවත් බර බව මුදුක එවත් මොලොක් බව සංහ එවත් සිනිදු බව ලහුක හෙවත් සැහැල්ලු බව. මෙලෙස පඨවි ධාතුෙහි ධාතු ස්වභාව හයක් වන්නේය. සුඛ වේදනා දෙන පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුන්ට සුඛ සම්පස්සයයිද දුක්ඛ වේදනා දීමට සමත් පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුන්ට දුක්ඛ සම්පස්සයයිද කියනු ලැබේ. එම නිසා සුඛ දුක්ඛ සම්පස්ස යන මේවා මේ ධාතු තුනෙන් ස්වාධීන හෝ වෙන්වෙන් වූ ස්වභාව ලක්ෂණ නොවන්නේය. ධම්මසංගණී පාළියේහි පොට්ටබ්බ ධාතුව කොටස් කිරීම වශයෙන් දේශනා කර තැනද තද රළු බර මොලොක් සිනිදු සැහැල්ලු යන ධාතු ස්වභාව 6 දේශනා කොට ඇතත් එම ස්වභාව ධර්මයන් පඨවි ධාතුවට පමණක් සම්බන්ධ කොටස් වශයෙන් දේශනා කොට ඇති බව ඉහත දැක් වූ අත්තසාලිනී අට කතාවෙහි පැහැදිලි කර දෙන ලදී. සූත්‍රාන්ත දේශනාවෙහි පටවි ධාතු මත මානසිකාරයේ පැවැත්වීම සම්බන්ධව තද රළු භව යන ස්වභාව දෙක පමණක් දේශනා කොට ඇතත් මේ පොතෙහි ධම්මසංගණී පාළි අනුගමනය කරමින් හය ආකාරයට විස්තර කරන්නේ සහේතුකවය යෝගාවචර පුද්ගලයා ඉහත සඳහන් ධාතු ස්වභාව 6 නැතිනම් ධාතු කර්මස්ථානය භාවනා කරන විට සමහර විට මෙම ධාතුන් අධිකභාවයට පත්විය හැකිය. මෙම ධාතු අධිකභාවයට පත්වීම නිසා සමහර යෝගීන්ට සමාධිය කැඩී ගොස් ධාතු මනසිකාරයේ කෙරෙහි අධෛර්යයමත් විය හැක්කේය. විශේෂයෙන් තද බව, බර බව, පිඬු කරන බව, ඊතා අධිකව පැමිණ කල මුළු හිසම පීඩිතව තද වී බර වී යා හැකිය. දැරිය නොහැකි විය හැකිය. එම අවස්ථාවන්හි ධාතු සමවන ලෙස විරුද්ධ ධර්ම ස්වභාවයට ප්‍රමුඛතාවයේදී මානසිකාරය පැවැත්වීමෙන් తත්වය පාලනය කළ යුතුය. සමබර කළ යුතුය. 1 තද බව අධික විට මොලොක් බවට මොලොක් බව අධික විට තද බවට ප්‍රමුඛතාවයේදී මානසිකාර්ය පැවැත්වීම මගින් ධාතු සමවන ලෙස කටයුතු කළ යුතුය. එලෙසටම 2 රළු බව අධික වූ විට සිනිඳු බවටද සිනිඳු බව අධික වූ විට රළු බවටද පෙය්‍යාල 3 බර බව අධික වූ විට සැහැල්ලු බවටද සැහැල්ලු බව අධික වූ විට බර බවටද පෙය්‍යාල 4 වැగిරෙන බව අධික වූ විට පිණු කරන බවටද පිණු කරන බව අධික වූ විට වැగిරෙන බවටද පෙයාල පහ උණුසුම් බව අධික වූ විට සිසිල් බවටද සිසිල් බව අධික වූ විට උණුසුම් බවටද පෙයාල් 6 දරණ බව අධික වූ පැමිණ වූ විට තල්ලු කරන බවටද තල්ලු කරන බව අධික වූ විට දරණ බවටද ප්‍රමුඛතාවයේදී මානසිකාරය පැවැත්වීමෙන් ධාතු සම කළ යුතුය. මෙලෙස දුෂ්කරතා ඇති වූ විට විසඳාලීම සඳහා මෙම පොතෙහි පඨවි ධාතුන්හි ස්වභාව ධර්ම හයක් වශයෙන් විස්තර කොට ඇත. සමහර විට තද, රළු, බර බව ඊට ප්‍රකට විය හැකිය. දරිය නොහැකි බවට පත්විය හැකිය. එම අවස්ථාවන්හි මොලොක්, සිනිදු, සැහැල්ලු, බවට පමණක් ප්‍රමුඛතාවයේදී භාවනා කළ යුතුය. ධාතුන් සමෝන ලෙසට භාවනා කිරීමට උත්සාහ කළ යුතුය. සමහර විට මොලොක් සිනිදු සැහැල්ලු බව බලවත් විය හැකේය. ඉඹුල් පුලුන් වාතයේ පාවෙන් ආසයේ ලෙලදෙන සැලෙන බවට පත්විය හැකේය. එම අවස්ථාවේදී තද රළු බර බවට ප්‍රමුඛතාවයේදී මානසිකාර්යය පැවැත්වීමෙන් ධාතු සමකර ගැනීමට උත්සාහ කළ යුතුයි. සමහර විටක වැగిරෙන ගතිය ඊතා ප්‍රකට වන්නේය. ගඟ දියක් දිගට ගලන්නාසේ වැగిරෙන ගතිය අධික වී ප්‍රකට විය හැක්කේය. සමාධිය බිඳී යා හැක්කේය. එම අවස්ථාවෙහි පිඬු කරන ස්වභාවයට ප්‍රමුඛතාවයේදී මානසිකාර්ය පැවැත්වීම මාර්ගයෙන් ධාතු සමවණු සඳහා පිළියම් කළ යුතුය. සමහර විටක හුස්ම ගැනීම අපහසු කරන ලෙසට හුස්ම හිර කරන ලෙසට පිඬු කරන ස්වභාවය අධික වී ප්‍රකට විය හැකිය. නොදරිය හැකි තත්වයට පත්විය හැකිය. එවැනි අවස්ථාවන්හි වැగిරෙන බවට ප්‍රමුඛතාවය දෙමින් මානසිකාර්ය පැවැත්වීමෙන් පහසුවෙන් හුස්ම ගත හැකිවන ලෙසට පිළියම් කළ යුතුය වෙයි. සමහර විටක උණුසුම් බව අධිකවන ලෙසට ප්‍රකට විය හැකිය. ගින්නකින් දැවෙමින් කරවෙමින් සිටින්නාසේ සර ගිනිසරකින් තැවෙන්නාක් මෙන් පැවැත්විය හැකිය. දහදිය බිඳු මුගුරු වැගිරෙමින් පීඩාවට පත්විය හැකිය. එම අවස්ථාවේදී සිසිල් බවට ප්‍රමුඛතාවේදී මානසිකාරය පැවැත්වීම වශයෙන් ධාතු සමවනසේ කටයුතු කළ යුතුය. සමහර අවස්ථාවලදී සීතල බව අධික වී දුෂ්කරතා මතුවිය හැකිය. එවන් විටකදී උණුසුම් බව මාර්ගයෙන් එය පාලනය කළ යුතුය. සමහර විටක තල්ලු කරන ස්වභාවය ප්‍රකට වී එන්නේය. එවිට දරණ සුළු බව මත වෙනමම මානසිකාර්යය පැවැත්වීමෙන් ධාතු සමබවට පත්වනසේ පිළියම් කළ යුතුය. එලෙස දරණ ස්වභාවයට ප්‍රමුඛතාවයේදී මානසිකාර්යය පැවැත්වුවද සාර්ථක නොවි සැලෙන තල්ලු කරන චලන ශරීරය වැනෙන බව ප්‍රබලව සිදුවන අවස්ථාවන්හිදීද තද රලු බර යනාදී ගරු පටවි ධාතු ස්වභාවයන්ට ප්‍රමුඛතාවයේදී ධාතුන් සමෝන ලෙසට නඩත්තු කළ යුතුය. මේසයක් මත ඇති කඩදාසියක් සුළඟ හමන වේගය සැර වැඩි අවස්ථාවන්හිද සරසර හඬින් සැලමින් දඟලමින් පවතින අවස්ථාවන්හිද එම කඩදාසිය මත බර දෙයක් තැබීමසේ බර යෙදූ විට නිශ්චල වන්නාසේ යයි සිතට ගත යුතුය. මෙලසම ධාතුන් ඌනවීම, ධාතුන් අධික වීම ආදිය පාලනය කරමින් සමාධිය තහවුරු කරලීම වස් මේ පොතෙහි ධාතු ස්වභාව ධර්ම දොළොස් ආකාරයක් ලියා දක්වන්නට යෙදුනි. මෙලෙසම ධාතු ඌණ වීම, ධාතු අධික වීම ආදී සාමාන්‍යයෙන් සුද්ධ විපස්සනා යානික පුද්ගලයන් හට සිද්ධ වීම බහුල විය හැක්කේය. සමත යානික පුද්ගලයන් හට සිදුවීම විරල විය හැක්කේය. ශුද්ධ විපස්සනා යානික පුද්ගලයා සමත ධාන පාදක නොකොට කෙලින්ම ධාතු මනසිකාරය ආරම්භ කරන බැවින් ධාතු ස්වභාව ධර්මය අප්‍රකටව මිශ්‍රවම පවතින විට දැනුම ඥානය ප්‍රබලවන තෙක් බොහෝ වාරයක් නැවත නැවතත් මානසිකාර්ය පවත්වමින් සිටිය යුතු එලෙස බොහෝ වාර ගණනක් නැවත නැවතත් මානසිකාර්ය පැවැත්විය යුතු නිසා උත්සාහය අධික ශක්තිමත් වූ අවස්ථාවෙහි සමහර විටක සමහර ධාතුන් අධිකව මතුවිය හැකිය. එම අවස්ථාවන්හි ධාතුන් සමවීම සඳහා විරුද්ධ ධාතුන් අරමුණු කිරීම මාර්ගයෙන් తත්වය සමනය කළ යුතුය. මෙසේ වන්නේ නම් සූත්‍රාන්ත දේශනාවන්හි හා විසුද්ධි මග්ගයේහි කුමන හේතුවක් නිසා පඨවි ධාතුවේහි කක්හල කරිගත එනම් තද රලු ස්වභාවයන් පමණක් දේශනා කොට ඇත්තේද විවරණය කොට ඇත්තේද විස්තර කොට ඇත්තේද යයි ප්‍රශ්නයක් පැන නැගිය හැකිය. උත්තරය වනාහි මෙසේය. යම්කිසි වස්තුවක් මොනතරම් මෘදු මොලක් වුවද එම වස්තුව ඥානයෙන් සවිස්තර ලෙස නිරීක්ෂණය කරන කල්හි එම වස්තුවේහි යම් ප්‍රමාණයකට එයට ගැළපෙන ප්‍රමාණයකට තද බව පවතින්නේමය. ඊතා බර දෙයක් බර දෙයක් යයි පාවිච්චි කරන අතර තද බව අඩු දෙයකට මෘදු යයි මොලොක් යයි භාවිතා කිරීමක් වන්නේය. එලෙසටම යම් වස්තුවක් මොනතරම් සිනිදු වේවා එහි ගොරෝසු බවකදු ප්‍රකටවන්නේමය. බොහෝ රළු දෙයකට රළු දෙයක් යයි භාවිතා කරන අතර රළු බව ටිකක් ඇති දෙයකට සිනිඳු දෙයක් යයි කියනු ලැබේ. තව දුරටත් තද බව රළු බව පවතී නම් බර බවද එහිම පැවතිය හැකිය. එසේම සැහැල්ලු බව සිනිඳු බව ප්‍රකට වන කල ඒ සමග මෘදු බවද ප්‍රකට විය හැකිය. එම නිසා තද රළු ස්වභාව දෙක මත භාවනා කරන විට තද රළු බර මොලොක් සිනිඳු සැහැල්ලු යන ධාතු ස්වභාව ධර්මයන්ද ප්‍රකටවන බැවින් සූත්‍රාන්ත දේශනාවන්හි කක්කල කරිගතයයි පඨවි ධාතුන්හි ස්වභාව දෙකක් පමණක් දේශනා කොට ඇතිසේක මේ ආකාරයටම වැగిරෙන ගතියද වනාහි බහුලව අධිකව ඇති විට වැగిරෙන ස්වභාව ධර්මයම ප්‍රකට විය හැකිය. එසේම වැగిරෙන ස්වභාව ධර්මය වනාහි අප්‍රකටව දුබලව ඇති විට පිඬු කරන ගතියම ප්‍රකට විය හැකිය. පඨවි කොට්ටාස 20හි පඨවි ධාතුවේහි බලය අධිකව පැවතීම නිසා ආපෝ ධාතුවේහි වැగిරෙන සුළු බව අප්‍රකට විය හැකිය. දුබල විය හැකිය. එම හේතුවෙන් එම පඨවි කොට්ටාසයන්හි වැగిරෙන බව නැමැති ස්වභාව ධර්මය අඩු වී පිඬු කරන ස්වභාවය වඩාත් ප්‍රකටව පවතී. තේජෝ කොට්ටාසයන්හිද වායෝ කොට්ටාසයන් හීද වැగిරෙන පිණු කරන ස්වභාවයන් දුර්වලව පවතින්නේය. සිමෙන්ති කුඩු ගොඩක් අනුපාතිකව ජලය ටිකක් සමග මිශ්‍ර කළ විට පිණු කරන ගතිය බලවත් වී ගුලියක් බවට ඝණයක් බවට පත්වන්නේය. සිමෙන්ති කුඩු ටිකකට ජලය ගොඩක් යොදා මිශ්‍ර කළ විට වැగిරෙන බව බලවත් වී පිණු කරන ශක්තිය දුර්වල වී යා හැක්කේය. කැටයක් ඝණයක් කල නොහැක්කේය. මේ උපමාව විශේෂයෙන් සිහිකට යුතුය. ඒ නිසා විසුද්ධි මාර්ගයේ 261 පිටුවේහි ආපෝ ධාතුවේහි ධ්‍රුව භාව එනම් වැగిරෙන භාවය ආබන්දන භාවය එනම් පිඩු කරන බව යන ධර්ම දෙකටම අනුව මානසිකාර්යය පැවැත්වීමට උපදෙස් දෙයි. තවදුරටත් තේජෝ කොට්ටාස හතරෙහි තේජෝ ධාතු ශක්තිය අධික වැත්තේය. පඨවි කොට්ටාසය, ආපෝ කොට්ටාසය, වායෝ කොට්ටාසයන්හි මෙම තේජෝ ධාතු ශක්තිය සමහර විට අඩුව පැවතිය හැකිය. ස්වභාවික ශක්තිය අධික වූ තේජෝ ධාතුවම උණුසුම ලෙසටද ශක්තිය අඩු වූ තේජෝ ධාතුවම සිසිලස ලෙසටද හඳුන්වමින් විවහාර කරනු ලැබේ. එම නිසා එම දෙආකාරයටම අනුව මානසිකාර්යය පැවැත්විය යුතු බව මේ පොතෙහි ලියා දක්වනු ලැබේ. පරිපාචන භාව එනම් පැසවන මොහු කරන බව අනුවද මානසිකාර්යය පැවැත්වීමට විසුද්ධි මාර්ගයේ 261 පිටුවෙහි උපදෙස් දී ඇත. එම උපදේශයට අනුව උනුසුම් සිසිල් ස්වභාව ලක්ෂණයන් අප්‍රකට අවස්ථාවෙහි මොහු කරවන පැසවන තවන බවද අනුව මානසිකාර්යය පැවැත්විය හැක්කේය වායෝ ධාතු වනාහි විත්තම්බන භාව එනම් දරණ බව පිම්බෙන බව සමුදීරණ භාව එනම් තල්ලු කරන බව යන ස්වභාව දෙකටම අනුව මානසිකාරය පැවැත්වීමට උපදෙස් දී ඇත. වැටීමට ආසන්න දෙයක් නොවැටි කඩා නොහැලී යනු පිණිස නිසල වනු පිණිස මුක්කුවක් ලෙස ලී කණුවක් මගින් රුකුල් දෙන්නාසේ ශරීර කූඩුව පිහිටා ඇති තන්පත්ව ඇති ඉරියාපතයට අනුව පැවැත්වීම සඳහා නැවත නැවතත් ආදාකරන ආධාර කරන ස්වභාවය දරණ බව වන්නේය. දරණ බව යන්න වනාහි තන්පත්ව ඇති ඉරියාපතයට අනුව සහජාත රූප ධර්මයන් තහවුරුව පැවතීම සඳහා දිගින් දිගට දරන්නා වූ ස්වභාවයයි. නඩත්තු කරන පාලනය කරන ශක්තියයි. ශාන්තව තන්පත් වීම පැවැත්ම සඳහා ආධාර කරන්නා වූ ශක්තියම දරණ බවයයි කියනු ලබන අතර සෙලවීමට ස්ථාන මාරු වීමට තල්ලු කරන ශක්තිය තල්ලු කරන බවයයි විවහාර කරනු ලැබේ. දරණ බව ස්වභාව ලක්ෂණය වන අතර තල්ලු කරන බව කෘත්‍ය හෙවත් රසය වන බැවින් දරණ බව තල්ලු කරන බව යන දෙආකාරය එකින් එක ඊටමත් සමීපව හා ආසන්නව පවතිනාහ. මේ නිසා දරණ බව, තල්ලු කරන බව යන ලෙසට දෙකක් ලෙස මානසිකාරය පවත්වන ලෙස විසුද්ධි මාර්ගයේහි උපදෙස් දී ඇත. 4. ඉරියාපත සම්පජඤ්‍ය මානසිකාර ක්‍රමය ඉඳගෙන භාවනා කරන අවස්ථාවෙහි එකම ධාතු කොටසක් අනුව මානසිකාරය පවත්වන්නේ නම් ඇවිදින හිටගෙන හිටින හිඳින හාන්සි වී සිටින යන ඉරියාපත හතර අනුවද නැවීම දිගහැරීම යන ඒ සම්පජන්‍ය කොට්ටාස සම්බන්ධ මානසිකාර ක්‍රමය අනුවද කායික හැසිරීම වාචසික හැසිරීම අනුවද එක් ධාතු කොට්ටාසයම අනුව භාවනා කරන්න. ඉදින් පින්වත් ඔබ භාවනා කරන හැම විටම ධාතු දෙකක් අණුව පෙය්‍යාල ධාතු හතරම අණුවද මානසිකාර්යය පවත්වන්නේ නම් ඒ ඒ ඉරියාපතේට අණුව ඒ ඒ කායික හැසිරීම අණුව ඒ ඒ වාචසික හැසිරීම අණුව ධාතු හතරම අණුව මානසිකාර්යය පවත්වන්න පෙර ඉරියාපතය පසු ඉරියාපතය හා යාවන ලෙසට සම්බන්ධ වන ලෙසට භාවනා කරන්න පහ සමත යානික පුද්ගලයෙක් නොවේ නම් පින්වත් ඔබ ආනාපාන ඕදාත කසින යනාදී වෙන වෙන සමත කර්මස්ථානයන් භාවනා වශයෙන් තවම පුරුදු කොට නැතිනම් මේ ධාතු කර්මස්ථානයේ වනාහි ඔබ සඳහා සමත කර්මස්ථාන 40ට අඩංගු වූ චතුධාතු අවත්තාන කම්මට්ටානයේද වන්නේය මේ කර්මස්ථානයේ වනාහි සදීසූපචාර වශයෙන් උපචාර සමාධිය ලබා දීමට හැකි වූ උපචාර කර්මස්ථානයක්ද වන්නේය. දිට්ඨි විසුද්ධි කොටස සඳහා භාවනා කරන්නා වූ රූප කර්මස්ථානයද වන්නේය. මේ රූප කර්මස්ථානය උපචාර සමාධි එනම් සදිසූපචාර දක්වා දියුණු කළ හැකි වූ විට එම සමාධිය හා සමගම පහළවන ඥානයේ හේතුවෙන් පහළ වූ ආලෝක ශක්තිය උපකාරය ඇතිව දෙතිස් කොට්ටාසයන්ගෙන් ඕදාත කසින ආදී වර්ණ කසනයන්ට මාරු වීමට හැකි වූ විට චතුර්ථ ධාන සමාධිය තෙක් සාර්ථක ලෙස ළඟා විය හැකේය. එම අවස්ථාවෙහි සමත යානික පුද්ගලයෙකු බවටද පත්වීම වන්නේය. පිළිපැදිය යුතු උපදෙස් ඉහතින් විස්තර කළ පරිදි ශරීර කෝඩුව සම්පූර්ණයෙන්ම ගෙන එම ශරීරය තුල පිහිටා ඇති තද රළු බර මොලොක් සිනිදු සහැල්ලු ස්වභාවයන් බලා පඨවි ධාතුවද වැగిරෙන පිඬු කරන බව බලා ආපෝ ධාතුවද උණුසුම සිසිලස බලා තේජෝ ධාතුවද දරන තල්ලු කරන බව බලා වායෝ ධාතුවද යන ලෙසට පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන් සියක්වර දහස්වර ලක්ෂවර අසීමිතව මානසිකාරය පවත්වන්නේ චතුධාතු අරමුණ මත භාවනාසිත සමීපව ශාන්තව පිහිටන ලෙස අලවා තබන්න. එලෙස උත්සාහයෙන් භාවනා කිරීමේදී පිළිපැදිය යුතු උපදෙස් පහත සඳහන් ලෙසට වන්නේය. මහා ටීකාව 2 351 පිටුවෙන් 1 අනුපුබ්බතෝ එනම් අනුපූර්ව ලෙස මානසිකාර්ය පවත්වන්න. මෙලෙස ධාතු කර්මස්ථානයට අනුව මානසිකාර්ය පවත්වන යෝගාවචර පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති පරිදි ගුරුවරයන් සමීපයේ උගත් පරිදි පඨවි ආපෝ තේජෝ වායෝ යන ක්‍රමයට අනුකූලවම මානසිකාර්යය පවත්වන්න. ආපෝ පඨවි වායෝ තේජෝ ධාතු යනාදී ලෙසට අතනින් මෙතනින් පණමින් ඉක්මවමින් භාවනා නොකළ යුතුය. දෙක නාති සීගතෝ වැඩි ඉක්මනින් නොව මෙලෙස ධාතු හතර සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමයට අනුව මානසිකාර්ය පවත්වන යෝගාවචර පුද්ගලයා ඊතා වේගයෙන් මානසිකාර්ය නොපැවැත්විය යුතුය. හේතු වනාහි චතු ධාතුන් අනුව ඊතා වේගයෙන් මානසිකාර්ය පවත්වන යෝගාවචර පුද්ගලයාගේ సంతානේ ඊතා වේගයෙන් ධාතු කර්මස්ථානයේ අනුව මානසිකාර්ය අඛණ්ඩව පවතින බව සැබෑ නමුත් කර්මස්ථානයේ යයි කිව යුතු චතුධාතු අරමුණ අප්‍රකට විය හැකි නිසාය. කර්මස්ථාන අරමුණ අප්‍රකට වී යානම් උපචාර සමාධි ආදී උතුම් වූ ධර්මයන් සඳහා මේ භාවනා මානසිකාර ක්‍රමය යොමු නොකරවයි. ඒ නිසා ඊතා සීග්‍රයෙන් මානසිකාරය නොපැවැත්විය යුතුය. 3. නාති සනිකතෝ ඊතා සෙමිනුත් නොව ඊතා සෙමින්ද මානසිකාරය නොපැවැත්විය යුතුය. හේතු වනාහි ඊතා හිමින් මන්දගාමීව මානසිකාරය පවත්වන යෝගාවචර පුද්ගලයාගේ ධාතු කර්මස්ථානයේ සම්පූර්ණ භාවයට පත්විය නොහැකි වීමෙන් විපස්සනා ඥාන, මග්ග ඥාන, ඵල ඥාන ආදී විශේෂ උතුම් ධර්මයන් ලැබීමට ආධාර කළ නොහැකි වීමයි. 4. වික්ඛේප පටිභාහනතෝ බාහිර අරමුණ අනුව සිත පිට යාම නතර කළ යුතුය. චතු ධාතුන් නම් වූ කර්මස්ථාන අරමුණු අතහැර එයින් බාහිරව පිහිටා ඇති විවිධ පරමාර්ථ ප්‍රඥාප්ති අරමුණු කෙරෙහි සිත පිට යාම නතර කළ යුතුය. හේතු වනාහි ධාතු හතරෙන් බාහිරව පිහිටා ඇති ධාතු හතරෙන් පිට පරමාර්ථ ප්‍රඥාප්ති අරමුණු යනාදී විවිධ දේවල් වෙත සිත විසිර ගොස් භාවනාවෙන් පිරිහි යා හැකි නිසාය. බහිද්ධා වික්ඛේපහි සති කම්මට්ඨානා පරිහායාති පරිදං සති මහා ටීකාව 235 පිටුවෙන් ඊ타මත් පරීක්ෂාවෙන් පිළිපැදිය යුතු උපදේශයකි මෙය ධාතු හතරෙහි ස්වභාව ලක්ෂණ එකින් එක අරමුණු කරමින් සමාධිය තහවුරු කරන කලෙහි ධාතු හතරින් පිට පරමාර්ථ ප්‍රඥාප්ති අරමුණ කරා සිත යන විට එය චතු ධාතු අවත්තාන නම් වූ ධාතු හතරෙහි ස්වභාව ලක්ෂණයන් එකින් එක ඥානයෙන් පරිච්ඡේද කළ යුතුය. ධාතු කර්මස්ථානීය නොවන බව දැනගත යුතු සිහිකට යුතු චතු ධාතුන් අනුවම මානසිකාර්යය පවත්වන්නේ නම් එයට චතු ධාතු වවත්තාන ධාතු කම්මට්ටාන යයි කිව හැකිවන අතර විශේෂයෙන් මේ දැන් කරන්නාක් මෙන් සමාධිය තහවුරු කිරීමෙන් පසු සතර මහා ධාතු වලින් පිට වෙනත් විවිධ අරමුණු අනුව යමින් මානසිකාර්යය පැවැත්වීම කෙරේ නම් එයට ධාතු කර්මස්ථානයේ යයි කිව නොහැක්කේය යන කීම වනාහි සාධාරණයි ගැළපෙයි ඉදින් ඔබ සුද්ධ විපස්සනා යානික පුද්ගලයෙකු නම් මෙය වැඩි වැඩියෙන් සැලකිලිමත් විය යුතු කාරණයක් වන්නේය. හේතු වනාහි සුද්ධ විපස්සනා යානික පුද්ගලයා සාමාන්‍යයෙන් රූප කර්මස්ථානයෙන් පටන්ගෙන දිට්ඨි විසුද්ධි අවස්ථාවට බැස ගන්නා අතර ඒ සඳහා චතුමහා ධාතුන් සංක්ෂිප්ත ක්‍රමය හෝ විස්තර ක්‍රමය යන දෙකින් එකකින් පටන්ගෙන භාවනා වැඩි යුතු බැවිනි. ධාතුන්ට අනුව මානසිකාර්ය පවත්වයි. නමුත් මෙහිදී සතර මහා ධාතුන්ගෙන් පිටත පිහිටා ඇති බාහිර විවිධ අරමුණු වලින් එකක් අනුව යමින් මානසිකාර්ය පැවැත්වීම කෙරෙන්නේ නම් ඒවනාහි එකටත් නැති මේකටත් නැති වීමක් නිසා භාවනාව නටබු තොයලයකුත් නැති බෙරේ පළුවකුත් නැති තත්වයට පත්විය හැක්කේය. සතර මහා ධාතුන්ද සතර මහා ධාතුන්ගෙන් පිටත විවිධ වූ අරමුණුද අනුව යමින් මානසිකාර්ය පැවැත්වීමට කැමැත්තේ නම් එම කැමැත්ත නිසා පරමාණු වලටත් වඩා කුඩා සියුම් වූ රූපකලාප අංශු දැකගත හැක්කේද නොහැක්කේද දකින්නේ නමුත් එම රූප කලාප එක එකක් තුල පිහිටා ඇති මහා ධාතු හතර වෙන්වෙන් කර දැන ගැනීම කල හැකිද? ඥාණයෙන් වෙන්වෙන් කොට ගත හැකිද? නොහැකිද? යන බව පින්වත් ඔබ තමාගෙන්ම විමසා බලන්න. ඉතින් රූප කලාපයන් නොදකින්නේ යයිද දැනගන්නේ වී නමුත් ඒ එක එකක් තුල පිහිටා ඇත්තා වූ මහා භූත ධාතු හතර වෙන්වෙන් කොට ගත හැකි ද නොහැකි දෙයයිද ඥාණයෙන් වෙන්වෙන් කොටගත නොහැකියයි යන උත්තරය ලැබුණේ නම් ධාතු කර්මස්ථානය මගින් සමාධිය තහවුරු කරගන්න අවස්ථාවේ සතර මහා ධාතුන්ගෙන් පිට විවිධ අරමුණු අනුව යමින් මානසිකාර්ය නොපැවැත්විය යුතු යයි කියන උපදේශය අනුගමනය කරමින් පුහුණු කිරීම කළ යුතුය. මක්නිසාදයත් රූප කලාප එක එකෙහි පිහිටා ඇත්තා වූ මහා ධාතු හතර පරිග්‍රහ කළ හැකි විට පමණක් පරමාර්ථ සත්‍ය නැමැති භූමියට ලංවීමට මුලපිරීම සිදුවන නිසාය. ඥානය ඇතත් සතිය නැතුවා විය හැක්කේය. එක පදික මග්ග ගාමී පුරිසෝ චෙත්ත නිද්දසේ තබ්බා මහා ටීකාව 2 351 පිටුව. දොලක් වේවා ගඟක් වේවා ආගාදයක් වේවා. ඊතර වීමට ඒ දණ්ඩක් සවිකර ඇත. එම ඒ දණ්ඩ මත වරකට එක පයක් පමණක් තැබීමට ප්‍රමාණවත් ඉඩක් ඇත්තේය. මෙලෙස එක පයකට පමණක් ඉඩකඩ ඇතිසේ සකස් කරන ලද ඒ දණ්ඩකින් එගොඩවන පුරුෂයෙකු ඒ පැත්ත මේ පැත්ත වටපිට විවිධ අරමුණු දෙස විපරම් කරමින් නෙත් යොමු කරමින් බලමින් ගමන් කළහොත් එගොඩට පත්වනවා වෙනුවට දොලට හෝ ගඟට හෝ නැතිනම් ආගාදය තුලට හෝ ඇද වැටීමට එය හේතු වනු ඇත. එම උපමාව මේ අවස්ථාවෙහි උපුටා දැක්වීම ගැළපෙන්නේය. පහ පන්ති සමතික්කමනතෝ නාම ප්‍රඥප්තියෙහි ගැලී නොසිටින්න. පඨවි ධාතු යන නාම ප්‍රඥප්තිය මත භාවනාසිත නොතබා තද රලු බර මොලොක් සිනිදු සැහැල්ලු යන පඨවි ධාතුෙහි ස්වභාව ධර්ම මත පමණක් භාවනාසිත පිහිටුවේ යුතුය. ආපෝ ධාතු යන නාම ප්‍රඥප්තිය මත භාවනාසිත නොපිහිටුවා වැగిරෙන බව, පිඬු කරන බව යන ආපෝ ධාතුවේහි ස්වභාව ධර්ම මත පමණ භාවනා සිත පිහිටුවේ යුතුය. තේජෝ ධාතු යන නාම ප්‍රඥාප්තිය මත භාවනා සිත නොපිහිටුවා උණුසුම් සිසිල් බව නම් තේජෝ ධාතුවේහි ස්වභාව ධර්ම මත පමණක් භාවනාසිත පිහිටුවේ යුතුය. වායෝ ධාතු නම් නාම ප්‍රඥාප්තිය මත භාවනාසිත නොපිහිටුවා දරණ බව, සැලෙන බව යන වායෝ ධාතුවේහි ස්වභාව ධර්මය මතම භාවනාසිත පිහිටුවේ යුතුය. නාම ප්‍රඥප්ති මත ගැලී සිටීමට ඉඩ නොතබා ධාතු හතරෙහි පරමාර්ථ අරමුණ මතම භාවනාසිත අලවා තබන්න. 6. අනුප්පට්ඨාන මුංචනතෝ අප්‍රකට සමහරක් ධාතු මගහරමින් සිත ශාන්ත බව නම් වූ සමාධිය ලබා ගැනීම සඳහා ප්‍රමුඛතාවය දෙමින් අභ්‍යාස කරන අවස්ථාව බැමින් අපහැදිලි සමහරක් ස්වභාව ධර්ම මගහැර යාමට කැමැත්තෙහි නම් එසේ මගහැර යා හැක්කේය. වරක මානසිකාරය නොපවත්වා අත්හැර දැමීමට කැමැති නම් එසේ අතහැර දැමිය හැක්කේය. කිසියම් ධාතු කොටසක් අධික වීම නිසා සිදුවන කායික දුකක් වේදනාවක් පහළ නොවීමය සැප පහසුව හා පහසු ඉරියව්වක් ලැබීමය යන මේ කරුණ නිසා සමාධිය බාධාවකින් තොරව වැඩේ නම් පමණක් මෙසේ සමහරක් අප්‍රකට ධාතු කොටස් తాවකාලිකව මත හැර යාමට ගන්නා අවස්ථාවකි මේ කිසියම් ධාතු කොටසක් අධික වීම නිසා කායික දුක් වේදනාවන් බහුල වීම සතර මහා භූත අරමුණු මත භාවනාසිත ශාන්තව සමීපව පිහිටුවීමට නොහැකි වීම කමඨාන් අරමුණ හා කායික දුක් වේදනා හා අරමුණ යන දෙක මත සිත දෙකඩ වී දුවන විට සිත ශාන්ත කරවන සමාධිය පහළ නොවන විට ධාතු සමවන ලෙසට කටයුතු කොට නැවත මානසිකාර්යය පවත්වන්න. නමුත් අඩුතරමින් පඨවි ධාතුවේහි ස්වභාව ලක්ෂණ එකක් ආපෝ ධාතුවේහි ස්වභාව ලක්ෂණ එකක් තේජෝ ධාතුවේහි ස්වභාව ලක්ෂණ එකක් වායෝ ධාතුවේහි ස්වභාව ලක්ෂණ එකක් යන ලෙසට ස්වභාව ධර්ම එකක් එකක් වශයෙන් ප්‍රකටව පවතිනු ඇත. ස්වභාව ධර්ම 12ටම ප්‍රකටව ඇතනම් ඊටමත් හොඳය. 7 ලක්ඛනතෝ ස්වභාව ලක්ෂණයන්ට ප්‍රමුඛතාවයේදී මානසිකාර්ය පවත්වන්න. සතර මහා ධාතුන්ට ආවේනික ස්වභාව ලක්ෂණයට ප්‍රමුඛතාවයේදී මානසිකාර්ය පවත්වන්න. ධාතු කර්මස්ථාන ආරම්භ කරන විට සතර මහා ධාතුන්ගේ ස්වභාව ලක්ෂණයන් ඥාණයට අප්‍රකට වූ අවස්ථාවලදී කැමැතිනම් රසයෙන් කෘත්‍යයෙන් පටන්ගෙන මානසිකාර්ය පැවැත්විය හැකිය. නමුත් මෙලෙස ධාතු කර්මස්ථානයේ අරමුණු කරන සමාධිය බලවත් වී ආ විට සතර මහා ධාතු අරමුණු මත භාවනාසිත පැයක් දෙකක් වශයෙන් ශාන්තව සමීපව පිහිටා සිටිමින් භාවනාසිත ශාන්ත වීම නිසා භාවනා ජවය බලවත්ව ආ විට සමාධියේ බලවත්කම නිසා අප්‍රකට ධාතුන්ද ප්‍රකටව ආකල පඨවි ධාතුවේහි තද රළු බව ආපෝ ධාතුවේහි වැగిරෙන පිඩු කරන බව තේජෝ ධාතුවේහි උණුසුම් සිසිල් බව වායෝ ධාතුවේහි දරණ බව යනාදී සතර මහා ධාතුන්හි පෞද්ගලික ලක්ෂණ එකක් එකක් මත භාවනා සිත යොදවමින් සමාධිමත්ව භාවනා කරන්න. ධාතු මනසිකාරය වනාහි භාවනා සමාධිය වඩ වඩාත් කාර්යක්ෂම වීම තියුණු වීම පිණිස වන්නේය. මෙලෙසට පුහුණු කළ විටත් සමාධිය බලවත් වී ඊතා තියුණු වී නම් තද වැగిරෙන උණුසුම දරන ස්වභාව ලක්ෂණයන්ට පමණක් ප්‍රමුඛතාවයේදී මානසිකාරයේ පවත්වමින් සමාධිය තහවුරු කරන්න. මෙලෙස නාම ප්‍රඥාප්තිය බැහැරකොට සතර මහා ධාතුන්ට පෞද්ගලික ස්වභාව ලක්ෂණ අරමුණු මත පමණක් මානසිකාර්ය පවත්වන යෝගාවචර පුද්ගලයාගේ ඥානෙහි ධාතු හතරෙහි පෞද්ගලික ස්වභාව ලක්ෂණයන් වඩාත් ප්‍රකට වී පැනෙන්නේය. මෙලෙස නැවත නැවතත් මානසිකාර්ය පැවැත්වීමේ ශක්තිය නිසා එම යෝගාවචර පුද්ගලයාගේ භාවනා සිත නැවත නැවතත් පුහුණුව ආසේවණය ලබන්නේය. රූප කාය සම්පූර්ණයෙන්ම ධාතු සමූහයක් ලෙස ප්‍රකට වන්නේය. ආත්ම ශුන්‍යභාවයේ වශයෙන් පුද්ගලයෙක් සත්වයෙක් ජීවයෙක් නැති බව ප්‍රකට වන්නේය. යාන්ත්‍රික ලෙස රූකඩයක් ලෙස පාවෙන රූකඩයක් ලෙස යනේන ධාතු ස්වභාව ධර්ම පුඤ්ජයක් ලෙස ප්‍රකට වන්නේය. මහා ටීකා 2 351 පිටුව තවදුරටත් ඉදින් බාහිර ලෝකයේහිද සතර මහා ධාතු අනුව මානසිකාර්ය පවත්වන්නේ නම් භාවනා මානසිකාර ඥානය යොමු කරවමින් නිති පවත්වන්නේ නම් එම අවස්ථාවෙහි එම යෝගාවචර පුද්ගලයාගේ වැටීමෙහි එහෙමෙහි හැසිරෙමින් ගොදුරු හයන තන කන යන එන තිරිසන් මනුෂ්‍ය ආදීන් සත්වයන් යන ස්වභාව දුරු වී හුදු සතර මහා ධාතු සමූහයක් වශයෙන් පමණක් යයි ප්‍රකට විය හැක්කේය. ඔවුන් කරන්නා වූ හැසිරෙන්නා වූ හැසිරීම් සියල්ල සතර මහා ධාතුන්ගෙන් වන සතර මහා ධාතුන්ගෙන් කෙරෙන යන්ත්‍ර මගින් දුවවන දේවල්සේ ප්‍රකට වන්නේය. ඔවුන්ගේ ආහාර කෑම බීම යනාදියද සතර මහා භූත සමූහයකට ඇතුළත් කරන ලද සතර මහා ධාතුන්ගේ පිඬු ලෙස ප්‍රකට වන්නේය. එම අවස්ථාවේ යෝගාවචර පුද්ගලයාගේ ආසේවන ප්‍රත්‍ය ලබාගෙන තිබෙන මේ භාවනා සිත වීරිය අධික වීම නිසා පහළවන සිත විසිර ඉපිල යවන උද්දච්චයේ බලපෑමෙන්ද වීරිය මද වීම හේතුවෙන් පහළවන කුසීත කමේ කෝසජ්ජයේ බලපෑමෙන්ද උපචාර සමාධිය කියනා වූ සමත භාවනා මාර්ගයට අවතීර්ණ නොවීමටත් බැස නොගැටීම් නොගැනීමටත් ඉඩ තිබේ. එම අවස්ථාවෙහි අංගුත්තර නිකාය 1 456 පිටුවේ අදිචිත්ත සූත්‍රය හා නිමිත්ත සූත්‍රය අංගුත්තර නිකාය 4 242 පිටුවේ අනුත්තර සීතිභාව සූත්‍රය සංයුත්ත නිකාය 5 1 164 පිටුවේහි බොජ්ජංග සූත්‍රය යන මේ මේ සූත්‍රයන් තුනෙහි දක්නට ලැබෙන ක්‍රම තුලින් වීරිය හා සමාධිය සමවනසේ කටයුතු කළ යුතුයි. මේ සූත්‍රාන්තයන් වනාහි ඉන්ද්‍රිය පහ සමවනසේ බොජ්ජංග හත සමවනසේ කළ යුතු අභ්‍යාස විදි පිළිබඳ උපදෙස් විස්තර සපයන සූත්‍රයෝය. විස්තර සඳහා එම සූත්‍රත් ඒවායේ අට කතාවත් බලන්න. සංක්ෂිප්ත ගෙනහැර දැක්වීමක් පහත දක්වමි. සැලකිය යුතු මෙම ධාතු කර්මස්ථාන භාවනා ක්‍රමයේ සම්බන්ධ උපදෙස් 10 මහා ටීකාව දෙක 351 සිට 352න් උපුටා ගන්නා ලදී. විභංග අට කතාව 156 පිටුවේ සිට 160 පිටුවද බලන්න. ඉන්ද්‍රිය පහ සම කිරීමේ ක්‍රම මෙහිලා ධාතු කර්මස්ථාන භාවනා වැඩපිළිවෙල පිළිගැනීම ඇදහිීම සද්ද ඉන්ද්‍රියයි. ධාතු හතරෙහි ස්වභාව ලක්ෂණ දැනගැනීමේ උත්සාහයෙන් භාවනා කිරීම මහා ධාතු හතර අරමුණෙහි භාවනාසිත ශාන්ත ලෙස සමීප ලෙස පිහිටුවීම සඳහා උත්සාහයෙන් භාවනා කිරීම වීරිය ඉන්ද්‍රිය වන්නේය. ධාතු හතර පරිග්‍රහ කිරීමට එළඹ සිටි සිහිය සති ඉන්ද්‍රිය නම් වේ. සතර මහා ධාතු අරමුණෙහි භාවනාසිත ශාන්තව සමීපව පිහිටුවා සිටින ස්වභාවය සමාධි ඉන්ද්‍රිය යයිද සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණයන් විනිවිද දක්නා ස්වභාවය පඤ්චේන්ද්‍රිය නම්ද වෙයි. මේ ඉන්ද්‍රිය පහද සමෝන ලෙසට අභ්‍යාස කළ යුතුය. ධාතු මානසිකාර කටයුත්ත පිළිගන්නා සද්ධා ධර්මය බලවත් නිසා භාවනා කටයුත්තේහි නිසකවම බැසගෙන තීරණය කිරීම නම් වූ සද්දා අදිමොක්ඛ කෘත්‍ය ඊතා ප්‍රකට වීම නිසාද සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණයන් විනිවිද දැක ගන්නා පංචේන්ද්‍රිය ඥානය අපිරිසිදු බැවින්ද විරිය සති සමාධි ඉන්ද්‍රියන් අසම්පූර්ණව පැවතීම ආදී කරුණු නිසාද සමහර විටක සද්ද ඉන්ද්‍රියම බලවත් වී පවතී එම අවස්ථාවෙහි වීරිය වනාහි තමා හා සංප්‍රයුක්ත ධර්මයන්ට සතර මහා ධාතු අරමුණු ගිලිහි යා නොදීම සඳහා ආධාර කිරීමටද පග්ගහ කෘත්‍ය කිරීමටද අපෝසත් වෙයි. සතීන්ද්‍රියද සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ එක එකක් ඥාණයට ප්‍රකට වීම සඳහා උප ဋ ාණ කෘත්‍ය කිරීමට අපොහසත් වෙයි. සමාධි ඉන්ද්‍රියද සතර මහා ධාතු අරමුණු හැර අනෙකුත් අරමුණු කරා සිත බාහිරට නොයනු පිණිස රැකදෙන්නා වූ අවික්කේප කෘත්‍ය කිරීමට අපෝසත් වේ. පඤ්චේන්ද්‍රිය සතර මහා ධාතුන්හි ඒ ඒ ස්වභාව ලක්ෂණ විනිවිද දැක ගන්නා දස්සන කෘත්‍යද කිරීමට අපොහොසත්ය. සද්දේන්ද්‍රිය අධික වීම අනුව භාවනාව පීඩිත තත්වයට පත්වීමයි මෙයට හේතුව. ඒ නිසා පරමාර්ථ ස්වභාවය විශේෂයෙන් සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණයන් අනුව පරමාර්ථය තෙක්ම ළඟාවීම සඳහාද විශේෂ ඥානයන් දැක ගැනීම සඳහාද සද්දා ඉන්ද්‍රිය බලවත් වීමට හේතු වන ධාතු කර්මස්ථාන අරමුණ මතට මානසිකාරය යොමු කරවීමෙන් වැළකීමෙන්ද සද්දීන්ද්‍රිය අඩු කර ගත යුතුය. ඉදින් සතර මහා ධාතුන් දැනගැනීමට සතර මහා ධාතු භාවනා අරමුණ මත භාවනාසිත ශාන්ත කරවීම සඳහා උත්සුක වී භාවනා කිරීමේදී විරිය වරෙක් බලවත් වීමෙන් සදීන්ද්‍රියේ අදිමෝක්ෂ කෘත්‍ය සතීන්ද්‍රියේ උප ဋ ාණ කෘත්‍ය සමාධීන්ද්‍රියේ අවික්කේප කෘත්‍ය පඤ්චීන්ද්‍රියේ දසන කෘත්‍ය යන අදාළ කෘත්‍යයන් කරගෙන යාමට නොහැකි වන්නේය අධික වූ විරිය සිත විසිරුවා පිටතට යවන උද්දච්චයට බරවන බැවින් සතර මහා ධාතු අරමුණ හැර වෙනත් අරමුණ කරා සිත පිට යාම බහුල වීමට එය හේතු වන්නේය. එම නිසා පස්සද්දී සමාධි උපේක්ඛා යන සම්බොජ්ජංගයන් වැඩිමෙන් අධික වූ වීරිය අඩු කළ යුතුය. විශේෂයෙන් සද්ධාව හා ප්‍රඥාවද විරිය හා සමාධියද සමකිරීම උතුම් වූ ආරයන් වහන්සේලා විසින් උසස් කොට වැදගත් කොට සලකන ලද්දාහුය. ධාතු කර්මස්ථාන භාවනා ක්‍රමය පිළිගැනීම නම් වූ ශ්‍රද්ධාව බලවත් වී සතර මහා ධාතුන්හි ඒ ඒ ස්වභාව ලක්ෂණයන් විනිවිද දැක ගන්නා පඤ්චේන්ද්‍රිය දුර්වල වී නම් සතර මහා ධාතුන්හි ඒ ඒ ස්වකීය ස්වභාව ලක්ෂණ පැහැදිලිව ප්‍රකටව නිර්වද්‍යව නොදැන අපැහැදිලිව අප්‍රකටව දැන ගැනීම වන්නේය. නොගිනිය හැකි පමණ වූ සුළු භාවනා අධ්‍යක්ීම් මත අදි탁සේරුවකට පත්වීමට ඉඩ ඇත්තේය. සතර මහා භූතයන්හි ඒ ඒ ස්වභාව ලක්ෂණයන් අනුව පහසුවෙන් අනායාසයෙන් මානසිකාරය පවත්වනවා විය හැකිය. පැහැදිලිව හා විනිවිද දකිමින් සිටිනවා විය හැකිය. නමුත් ධාතු කර්මස්ථාන ක්‍රමය මත ඇදහිීම නම් වූ ශ්‍රද්ධාව මද විය හැකිය. ධාතු කර්මස්ථානය ක්‍රමානුකූලව භාවනා කිරීමට හැකියවීම රූප කලාපයන් දැක දැන ගැනීමට හැකියවීම මේ රූප කලාප එක එකක් තුල ඇති සතර මහා ධාතුන් ශ්‍රාවකයන්ටද භාවනා කොට බැලීමෙන් ලබාගත හැකියවීමයි යන මේ කරුණු මත ටිකක් පිළිගන්නා ටිකක් නොපිළිගන්නා බවක් විය හැකේය. සමහර විට මේ රූප නාම සර්වඥ සම්බුදුරජාණන් වහන්සේට පමණක්ම භාවනා කොට ලබාගත හැක්කක් නොවන්නේ දැයි සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පැත්තටම මේ කටයුත්ත තල්ලු කිරීමට ඉඩ තිබෙයි. තම තමාගේ මතයට සාක්ෂි වශයෙන් බුදුරජාණන් වහන්සේ පවා තම පැත්තෙහි පිහිටුවිය හැක්කේය. විවේචන කරන්නටද පුළුවන්. තමා විසින්ම තමා උසස් ඥානවන්තයෙකු උතුමෙකු යයි අදහා ගන්නා බවක් ඇතිවිය හැකි බැවින් ඔවුන් විසින් වනාහි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෙසට පරමාර්ථ නාම රූප ධර්මයන් පමණක්ම විපස්සනා මානසිකාරයට ලක් කළ යුතුයයි කියනා වූ පුද්ගලයා කෙරෙහි වපර ඇසින් බලා පහත් කොට සලකන්නට හැක්කේය. භාවනා කටයුතු සම්බන්ධව උපදෙස් අඩංගු බුද්ධ දේශනා මත ඇදහිලිමත් බව පිළිගන්නා සුළු බව අඩුවන්නේය. මේ නිසා අට කතාහි පහත සඳහන් ලෙසට සටහනක් දක්වා ඇත. විසුද්ධි මාර්ගය 96 පිටුවෙන් පරියත්ති බහුසුත භාවය පටිපත්ති බහුසුත භාවය යන ඇසූ පිරූ තැන් නැති ප්‍රඥාව බලවත් වී ශ්‍රද්ධා ධර්මය දුර්වල වී නම් කෛරාටික පැත්තට බර වී යා හැක්කේය. බෙහෙත් නිසා හටගන්නා රෝගයේ සුව කිරීමට දුෂ්කර වන්නාසේ එම පුද්ගල වර්ගයට බුදුරජාණන් වහන්සේගේ නියම සත්‍ය ධර්මයේ නම් වූ බෙහෙත දීමෙන් වැරදි ලෙසගත් පරියත්ති බහුසුත පටිපත්ති බහුසුත ඥානය නිසා පහළ වුණු සාවද්ද ලෙස ප්‍රගුණ කිරීම නම් වූ රෝගය දුරු කිරීම සඳහා ප්‍රතිකර්ම කිරීමට ඊටමත් දුෂ්කරය. බහුශුද්ධ ඥානයේ වැඩිතරමට ප්‍රශ්න නැගීම හේතු දැක්වීම මගින් කෙලින්ම ඇති තත්වයට මුහුණ නොදීම සිදුවිය හැක්කේය. සච්චක පරිබ්‍රාජක වැනි පුද්ගලයන් මෙන්ය. මේ පුද්ගල වර්ගයට භාවනා කටයුත්තෙහි ප්‍රතිඵල ලැබීම ඉතා දුෂ්කරය. මේ නිසා සද්ධා හා ප්‍රඥා දෙක සමවන ලෙස කටයුතු කළ යුතුය. තවදුරටත් වරක සතර මහා භූත අරමුණ මත ශාන්තව සමීපව පිහිටුවා සිටින සමාධිය බලවත් වන්නේය. සතර මහා භූතයන්හි ස්වභාව ලක්ෂණයන් එක එකක් ප්‍රකටව දැන ගැනීම සඳහා උත්සුකව භාවනා කිරීමේදී මේ සතර මහා ධාතු අරමුණෙහි භාවනාසිත ශාන්තව සමීපව පිහිටවන ලෙසට උත්සාහ කරන වීරිය දුර්වල විය හැකිය. එම අවස්ථාවෙහි සමාධිය වනාහි භාවනා කටයුත්තෙහි පසුබාන කෝසජ්ජය හා මිත්‍රවන බැවින් අධික සමාධිය හා දුර්වල වූ වීරිය ඇත්තා කෝසජ්ජය අනුව පසුබාන ගතියට පත්වී පැරදී යාමටත් එයට යටත් වීමටත් ඉඩ ඇත්තේය. එම නිසා පින්වත් ඔබ දැන් කරන්නාක් මෙන් සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ එකින් එක අරමුණු කොට සමාධිය පිහිටන අවස්ථාවේදී සතර මහා ධාතු අරමුණේ භාවනාසිත ශාන්තව සමාහිතව පිහිටවන විට එම සතර මහා ධාතු අරමුණ මත භාවනාසිත සැහැල්ලු කොට විශ්‍රාම නොගත යුතුය. මෙලෙස සිත විශ්‍රාම ගැනීම වනාහි වීරිය දුර්වල වීමේ ලක්ෂණයකි. එලෙස සිත ලිහිල් කොට විශ්‍රාම ගැනීමෙන් භවාංගයට වැටී යා හැකිය. සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණයන් එකින් එක ක්‍රමක්‍රමයෙන් අප්‍රකට විය හැකේය. භාවනා කටයුත්තෙන්ද ඉරිහි දුර්වල වී යන්නේය. එම නිසා එවැනි අවස්ථාවලදී සතර මහා ධාතු ස්වභාව ලක්ෂණ එකින් එක ප්‍රකට ලෙස දැනගනු සඳහා එම අරමුණ මතම ශාන්තව සමීපව සිත පිහිටවනු පිණිස උනන්දු වී භාවනා කිරීමට අවශ්‍ය කරන අප්‍රතිහත වීරිය නගා සිටවන්න. තවදුරටත් වීරිය වනාහි සිත විසිරී පිට යන උද්දච්චයට මිත්‍ර පාක්ෂික බවක් ඇත. වීරිය අධික වී සමාධිය අඩු වී යාමෙන්ද සතර මහා ධාතුන් ප්‍රකටව දැන ගැනීමටත් ඒ මත භාවනාසිත ශාන්තව සමීපව පිහිටවනු පිණිස උග්‍රව උනන්දු කරවන අධිකව වීරිය කරන අඩු සමාධි සහිත ඇත්තෙකු වුවහොත් සතර මහා ධාතුන්ගෙන් පිට ඇත්තා වූ අනිකුත් අරමුණ වෙත සිත පිට යාම නම් වූ උද්දච්ච ධර්මය ඉහවහා යා හැක්කේය අනෙක් අතට සතර මහා ධාතු අරමුණ මත ශාන්තව සමීපව පිහිටන සමාධිය හා සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ එකින් එක ප්‍රකට වන ලෙස දැනගැනීමට භාවනාවෙහි උත්සුක කරන මෙම සතර මහා ධාතු මත භාවනාසිත ශාන්තව සමීපව පිහිටවනු පිණිස උනන්දුවෙන් භාවනා කරන වීරිය සමෝන ලෙසට කටයුතු කළ විට භාවනාසිත පසුබාන කෝසජ්‍ය අනුව හැකිලී යාමට ඉඩ ප්‍රස්තාව නොලැබෙන්නේය. සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ එක එකක් දැනගැනීම සඳහා සිත එම අරමුණ හා ශාන්තව සමීපව පිහිටන ලෙසට උනන්දුයෙන් භාවනා කරන විට වීරියද සමාධිය හා සම වී සිත පිට යන උද්දච්චය අනුව පිරිහියාමටද ඉඩක් නොලැබේ. මේ නිසා සමාධි හා වීරිය යන දෙකම සමවන ලෙසට කටයුතු කරන්න. සද්ධා හා ප්‍රඥා, වීරය හා සමාධි යන මේ යුගල දෙක සමවන විට උපචාර සමාධිය හා අර්පණා සමාධිය පහළ විය හැක්කේය. සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ එක එකක් පරිග්‍රහ කරන සතිය එවත් සිහිපත් කරන සතිය හැම විටකදීම අවශ්‍ය කරන්නේය. බොජ්ජංග 7 සමෝන ලෙසට පිළිපදින්න. සතර මහා ධාතුන්ගේ ස්වභාව ලක්ෂණයන් එක එකක් සිහිපත් කර දෙන නැවත නැවතත් පරිග්‍රහ කරන සතිය වනාහි සති සම්බොජ්ජංගයයි. සතර මහා ධාතු ස්වභාව ලක්ෂණයන් එක එකක් විනිවිද දැනගන්නා විමසන සුළු ප්‍රඥාව වනාහි ධම්ම විචය සම්බොජ්ජංගයයි. සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ අරමුණ මත ධම්ම විචය, වීරිය ආදී බොජ්ජංග ධර්ම ප්‍රකට වනු පිණිස විශේෂයෙන් සතර මහා ධාතු අරමුණ මත සිත ශාන්තව සමීපව පිහිටවන සමාධි සම්බොජ්ජංග පහළවනු පිණිස උනන්දුවෙන් භාවනා කරන වීරිය විරිය සම්බොජ්ජංගයයි සතර මහා ධාතු ස්වභාව ලක්ෂණ අරමුණ මත භාවනාසිත ප්‍රමෝදයට පත්වීම පීති වීම ප්‍රීති සම්බොජ්ජංගයයි සතර මහා ධාතු ස්වභාව ලක්ෂණ මත භාවනා චිත්ත චෛතසිකයන් ශාන්තව සංසිඳ වීම පස්සද්දි සම්බොජ්ජංගයයි සතර මහා ධාතු ස්වභාව ලක්ෂණ අරමුණෙහි භාවනාසිත තන්පත්ව සමීපව පිහිටීම සමාධිගත වීම සමාධි සම්බොජ්ජංගයයි. සතර මහා ධාතු ස්වභාව ලක්ෂණ අරමුණ මත භාවනාසිත අධිකව විසිරී යාම හෝ පසුබාන කුසීත බව යන මේ தත්වයන්ටපත් නොවීම සඳහා සංප්‍රයුක්ත ධර්මයන් සමකරලීම හෙවත් తත්‍ර මංජ තත්තාව උපේක්ඛා සම්බොජ්ජංගයයි මේවා වනාහි ධාතු කර්මස්ථානේහිලා යෙදෙන බොජ්ජංගයෝ සත් දෙනා වෙති වීරිය ඊතා දුර්වල අවස්ථාවෙහි භාවනා රසයට හානිවීම ආදී කොට ඇති හේතු ධර්මයන් නිසා භාවනා සිත ධාතු කර්මස්ථාන කටයුත්තේහි පසුබාමින් කම්මැලි කරවන්නේය. කුසීත වන්නේය. එම අවස්ථාවන්හි පස්සද්දී සමාධි උපේක්ඛා සම්බොජ්ජංග නොවඩා නැතහොත් සතර මහා ධාතු අරමුණු මත පස්සද්දි සමාධි උපේක්ඛා යන මේවා ඇතිවනසේ උත්සාහ නොකොට ධම්මවිචය විරිය පීති සම්බොජ්ජංග වඩාලන්න සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණයන් එකින් එක ප්‍රකටසේ දැනගනු පිණිස සිත උනන්දු කරවන ප්‍රමෝදය ඇතිවනසේ උත්සාහ කරන්න පහළ වැටෙන සිත ඔසවා තබන්න වීරිය අධික වීමෙන් විවේචනයේ බහුල වීම ආදී හේතු නිසා භාවනාසිත බාහිරට විසිරී යන්නේය. සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ අරමුණින් පිට අරමුණු වෙත සිත ඇදී යාම බහුල වන්නේය. සිතෙහි චංචල ගති බහුල වන්නේය. එම අවස්ථාවන්හි ධම්ම විචය පීති යන සම්බෝධ්‍යංග නොවඩා පස්සද්දි සමාධි උපේක්ඛා සම්බොජ්ජංගයන් වඩන්න. සිතීම විවේචන අඩු කරන්න. සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණයන් එකින් එක මත සමාධිය පිහිටුවීම සඳහා අධික ලෙස උත්සාහ කරන වීරිය අඩු කරන්න. සතුට හෙවත් ප්‍රීතිය ඇති නොකරගන්න. චිත්ත චෛතසිකයන් ශාන්තව සිසිල් වනු පිණිස සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ එකින් එක සමවනසේ මානසිකාර්ය පවත්වන පිණිස සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ අරමුණ මත භාවනාසිත ශාන්තව සමාහිතව පිහිටුවන පිණිසම උත්සාහ කරන්න. ආලෝක ප්‍රභාව සහ උපචාර සමාධි අවස්ථාව විසුද්ධි මාර්ගයේ 261 පිටුව මෙලෙසින් සද්ධා හා ප්‍රඥා වීරය හා සමාධි සමවනසේ යුගල වශයෙන් එම සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ අරමුණු මතම මානසිකාරය පවත්වමින් භාවනා කරන්නා වූ යෝගාවචර පුද්ගලයාගේ సంతානෙහි ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය පහේ සමබව ඉපදවීමෙන් භාවනාව ඊතා පිරිසිදු පැහැදිලි තියුණු සියුම් බවට පත් වූ අවස්ථාවෙහි නොපිලිවන්නා බව හෙවත් අස්සද්ධිය භාවනා අරමුණෙහි හැකිලෙන බව හෙවත් ලීන භාවය චතුදාන අරමුණෙහි ඇති සැටිය නොදක නොගැඹුරුව හැසිරෙන බව හෙවත් ප්‍රමාදය සතර මහා ධාතු අරමුණෙහි සිත විසිරී බාහිරට යන බව හෙවත් උද්දච්චය සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ එකින් එක ඇති සැටියෙන් නොදන්නා බව හෙවත් මෝහය යන කෙලෙස් කසල දුරින්ම දුරු වූ හේතුවෙන් උතුම් බොජ්ජංග ධර්ම හත බලවත් වී ශක්තිය අතින් සම්පූර්ණ වන්නේය මේ බොජ්ජංග ධර්ම හතෙහි බලවත් ශක්තිය මගින් උනන්දු කරවන ආධාර දෙන ගතිය ශක්තිමත් වූ කල කල්පවත්නා ලෙස තහවුරු ලෙස විතක්ක එනම් සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ නම් වූ අරමුණ මතට සිත නැංවීමේ ස්වභාවය විචාර එනම් සතර මහා ධාතු ස්වභාව ලක්ෂණ අරමුණ නැවත නැවතත් නුවණින් සලකා බලන ස්වභාවය විචාරීම පීති එවත් එම අරමුණ මත සිත සතුටු වන ස්වභාවය සුඛ හෙවත් එම අරමුණු රසය සුවසේ විඳින ස්වභාවය ඒකාග්‍රතා එම සතර මහා ධාතු ස්වභාව ලක්ෂණ අරමුණු එකින් එක මත සිත වැටි යන තන්පත් වන ස්වභාවය යන මේ ධානාංග පහ විශේෂයෙන් ප්‍රකට වන්නේය එම ධානාංගයන්ට ප්‍රතිවිරුද්ධව සිටින නීවරණ කෙලෙස් කසලද එහා සමාන අනිකුත් කෙලෙස්ද දුරු වීම වන්නේය මේ තාක් ඉදිරිපත් කරන ලද ධාතු කර්මස්ථාන භාවනා ක්‍රමය ක්‍රමානුකූලව සම්පූර්ණ වීම සඳහා උනන්දුවෙන් භාවනා කරන යෝගාවචර පුද්ගලයා සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ අරමුණු කොට ඇති උපචාර ධානය එවත් උපචාර සමාධිය මනාව ලබා ගන්නේය. ඒ නිසා අටකථාචාර්යයන් වහන්සේ වනාහි ඉහත සඳහන් ලෙසින් pāli පාඨ ගෙනහැර දක්වා ඇත. එහි තේරුම මෙසේය. ඉහත සඳහන් ධාතු කර්මස්ථාන උපදේශ 10 අනුව සතර මහා ධාතුන්හි ඒ ඒ ස්වභාව ලක්ෂණ අරමුණෙහි තමාගේ භාවනාසිත ශාන්තව සමීපව පිහිටනු පිණිස ඉන්ද්‍රිය පහ බොජ්ජංග හත සමවනසේ උත්සාහයෙන් භාවනා කරන යෝගාවචර පුද්ගලයා උත්සාහයෙන් භාවනා කළ යුතුයි එම ධාතු කර්මස්ථාන කටයුත්ත ගෞරවයෙන් සැලකිල්ලෙන් හා උතුම් කොට සලකමින් කරන නිසාද හාන්සි වී සිටින හිඳින ඇවිදින යන ඉරියාපත හතරෙහි අඛණ්ඩව සතර මහා ධාතුන් වශයෙන් මානසිකාර්ය පවත්වමින් භාවනා කිරීම සිදුවන බැවින්ද ඍතු සප්පාය භෝජන සප්පාය ආහාර සප්පාය ධම්ම සවන යන මේවායේ ඇසුර ලබන බැවින්ද සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ නම් සමත නිමිත්ත අරමුණ හොඳින් සිතෙහි දරණ බැවින්ද සත්ත බොජ්ජංග ධර්මයන් සුදුසු පරිදි යොදා ගන්නා බැවින්ද කයද ජීවිතයද පිළිබඳ අපේක්ෂා විරහිත බව ඇති බැවින්ද භාවනා කටයුත්තෙහි අතරමැද අඩාල වීමක් සිදු නොවන ලෙසට කටයුතු කරන බැවින්ද යන මේ හත ධාතු කර්මස්ථාන භාවනා කටයුත්ත පියවරෙන් පියවර දියුණු වන ලෙසට ඊටමත් උනන්දුයි දැඩි ලෙස භාවනා කිරීමෙන් ලබන තහවුරුව නිසා හොඳින් මානසිකාර පැවැත්වීමට උත්සුක වූ භාවනා ප්‍රයෝගද අධීරෙන් අධීර උසස් වීම සඳහා අනුපිළිවෙලින් භාවනා කිරීමට අවශ්‍ය වූ පරාක්‍රමයේද පහළ වෙයි. මෙලෙස පවතිනා වූ යෝගාවචර පුද්ගලයාගේ సంతානෙහි සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ එකින් එක වෙන්වෙන් වශයෙන් විනිවිද දකිමින් සිටින ධාතු මනසිකාර භාවනා ප්‍රඥාව පහළවන්නේය. ප්‍රකෘති පහන් ආලෝකය පෙනීම ඇත්තා වූ පුද්ගලයන්ට විවිධ වස්තු ස්වකීය ආලෝකය මගින් විදහා දක්වන්නේ යම්සේද එසේම මේ ධාතු මනසිකාර සමත භාවනාසිත සමග මිශ්‍රව ඇති සතර මහා ධාතෝන්හි ස්වභාව ලක්ෂණයන් එකින් එක විනිවිද දකින ප්‍රඥාව සතර මහා ධාතෝන්ගේ ස්වභාව ලක්ෂණයන් තද රළු බර මොලොක් සිනිදු සැහැල්ලු වැගිරෙන පිඬු ගති උණුසුම් සිසිල් බව දරණ සැලෙන බව යන විවිධ ස්වභාව ලක්ෂණයන්ද පැහැදිලි වීම පිණිස තමාගේ ප්‍රඥා ආලෝකයේ විදහා දක්වන කෘත්‍ය කරන්නේය. මෙලෙස සතර මහා ධාතෝන්හි ඒ ඒ ස්වභාව ලක්ෂණයන් පැහැදිලිව ආලෝකය මගින් විදහා දක්වන කෘත්‍ය ඇති භාවනා ප්‍රඥාව නිසා සතර මහා ධාතෝන්හි ඒ ඒ ස්වභාව ලක්ෂණයන්ගේ ඇතිවීම පැවතීම නැතිවීම යන මුල මැද අග දැනගන්නේය. මුල මැද අග දැනගැනීම අත නොහැර වන්නේය. සතර මහා ධාතුන්හි විවිධ ස්වභාව ලක්ෂණයන්හි මුල මැද අග යන උත්පාද තිතිය බංගය පිළිබඳ දැනීම අත නොහරින එම භාවනා ප්‍රඥාවට සතර මහා ධාතුන්හි විවිධ ස්වභාව ලක්ෂණයන් මුල මැද අග යන උත්පාද තිතිය බංගය යන සියල්ලම විවිධාකාරයෙන් ගෙන පරිග්‍රහ කළ හැක්කේය. මේ භාවනා ප්‍රඥාව හා යෙදෙන සමාධි මහග්ගත මට්ටම යා නොහැකි නිසා උපරිම වශයෙන් උපචාර මට්ටම පමණක් ළඟාවන කාමාවචර සමාධියක් වන්නේය. ඉහද සඳහන් ලෙසට ක්‍රමානුකූලව සතර මහා ධාතුන්ගේ ස්වභාව ලක්ෂණ එක එකක් පරිග්‍රහ කරමින් භාවනා කරමින් සිටින ඒ යෝගාවචර පුද්ගලයාගේ సంతානෙහි එම උපචාර සමාධි తත්වය පහළ විය හැක්කේය. විසුද්ධි මාර්ගයේ 261 පිටුව මහා ටීකාව 2 352 පිටුවෙන්. වැඩිදුර පැහැදිලි කිරීමක්. ඉහත සඳහන් අටකතා ටීකා කතා වනාහි ප්‍රඥාව ඇති පින්වතුන් පමණක් වටහා ගන්නා තේරුම් ගන්නා කතා වන්නේය. ප්‍රඥාව අතින් දුර්වල පින්වතුන් සඳහා ටිකක් වැඩිදුර පැහැදිලි කර දිය යුතු ඇත. පින්වත් ඔබ ආනාපාන කර්මස්ථානය, ඕදාත කසින ආදී සමත කර්මස්ථානයන් චතුර්ථ ධානයේ දක්වා වඩා ඇති සමත යානික පුද්ගලයෙකු වන්නේ නම් එම චතුර්ථ ධාන සමාධියෙන්ද ආලෝක ප්‍රභාවන් පැතිරෙමින් පවතින්නේමය. එම චතුර්ථ ධානයේ නැගිට දැන් කරන ලෙසට සතර මහා ධාතුන් අරමුණු කොට සමාධිය තහවුරු කරමින් සිටින විටද මෙම ධාතු මනසිකාර භාවනා සමාධිය හා මුසු වී ඇති ඥානයේ හේතුවෙන් පහළ වූ ආලෝක ප්‍රභාවක්ද පවතින්නේමය. ඉදින් පින්වත් ඔබ සුද්ධ විපස්සනා යානික පුද්ගලයෙකු වී ධාතු කර්මස්ථානයෙන්ම පටන්ගෙන භාවනා කරන්නෙකු වන්නේ නම් දැන් මෙන් සතර මහා ධාතුන්හි සොකීය ස්වභාව ලක්ෂණ එක එකක් අරමුණු කොට භාවනා සමාධිය වඩන අවස්ථාවෙහි උපචාර සමාධිය තෙක් ළඟා වීමට කලින් එයට ආසන්න වූ පරිකර්ම සමාධි අවස්ථාවෙන් පටන්ගෙනද ආලෝක ප්‍රභාවන් පහළ වී ආ හැක්කේය. මේ අවස්ථාවේ යෝගාවචර පුද්ගලයාගේ පාරමී ශක්තිය විවිධත්වය මත කෙනෙක් තව කෙනෙකුට අසමව වෙනස්ව සිටිය හැක්කේය. සමහර පින්වතුන්ට සතර මහා ධාතුන් අරමුණු කොට සමාධිය තහවුරු කරගන්නා විට සමාධි ජවය බලවත්ව ආකල ආත්පස දිසාවන්හි ආලෝක පැතිර පවතිනු දැකගත හැක්කේය. සමහර පින්වතුන් ආලෝකයෙන් පටන්ගෙන එය ගණන් නොගෙන ශරීරයේ පිහිටා ඇති සතර මහා ධාතුන් මතටම අවධානය යොමුකොට මානසිකාරය පවත්වන්නේ සමාධි ජවය වැඩි ආකල දුමක් මෙන් අපහැදලි සුදු පාටක් මුලින් දැකගන්නේය. සමහර යෝගාවචර පුද්ගලයන්ට වනාහි සතර මහා ධාතුන්ගේ ස්වභාව ලක්ෂණයන් විශේෂයෙන් විස්තර වී වැටහි යා හැකිය. ශරීරයේ ක්‍රමක්‍රමයෙන් විශාල වී යන ආකාරයට පෙනෙන්නේය. සමහර යෝගාවචර පුද්ගලයන්ට වනාහි ශරීරය සිඳී ගොස් ධාතු කොටස් සමූහ වශයෙන් දැක එම ධාතු කොටස් සමූහයෙන් ක්‍රමක්‍රමයෙන් ගොළි වී ඊතා කුඩා කොටස් ලෙසට පෙනී යා හැකිය. සමාධි ජවය බලවත් වූ විට භාවනා මානසිකාරය අනුව පහළවන විවිධතා මෙසේ පෙනෙයි. මේ නිසා යෝගාවචර පුද්ගලයා මෙලෙස සමාධි ජවය බලවත්ව ආකල ධාතුන්හි විස්තృత බව කැමැතිවන සිත සංක්ෂිප්ත බව කැමැතිවන සිත යනාදී ලෙසට සිත නොපෙරළෙන වගට විශේෂ අවධානය යෙදවීම අවශ්‍යය. මේ මට්ටමේදී එලෙස සිත පෙරළී කිරීම අධිකව වෙනස් වීම නිසා භාවනා සමාධියේ ජවය ක්‍රමක්‍රමයෙන් පිරිහියා හැක්කේය. උද්දච්චය පහළ විය හැක්කේය. යෝගාවචර පුද්ගලයා මෙලෙස සමාධිජවය බලවත්ව ආකල අතපය හිස කඳ යනාදී වූ ශරීර කොටස් වෙනුවට සතර මහා ධාතු පිඬුම ගොලිම දකිමින් සිටින්නේය. එසේ සමාධිජවය සම්පූර්ණ වූ විට වනාහි සත්ත්‍ය සංඥා ලෝක විවහාරයේ වශයෙන් කියන මම ඔබ පුරුෂ ස්ත්‍රී පුද්ගල සත්ව යන සම්මුති ආත්ම දෘෂ්ටි බිඳී යාම සිදුවන්නේය. මෙලෙස වූ සත්ත්‍ය සංඥා බිඳී යනු පිණිසද යෝගාවචරයා උනන්දුවෙන් භාවනා කළ යුතු වන්නේය. මෙලෙස උත්සාහ කරන විට එම ධාතු ගණයන්හි දුම් දමන්නාසේ අපහැදිලි සුදු වර්ණයන් මුලින් මුලින් දැකගත හැකි වන්නේය. පාරමී ශක්තිය අතින් බලවත්, සමාධි ශක්තිය අතින් බලවත්, යෝගාවචරයන්ට මේ අවස්ථාවේදී වැඩි කල නොගෙන එම දුම් පැහැ සහිත ධාතු ගණයන්හි ඇති මහා භූත හතර දැකගත හැකි වී ඥාණයෙන් බෙදා වෙන් කරගෙන පරිග්‍රහ කොටගෙන තවදුරටත් සමාධිය වඩන විට කපුපුලුන් ගුලියක්සේ සුදු වූ වලාකුලක්සේ සුදු වූ තලයක් හෝ ගුලියක් ලෙසට දැකගත හැකි වන්නේය. මෙම සුදු තලයේහි ගුලියෙහි ඇති ධාතු හතර පරිග්‍රහ කරමින් සමාධිය දිගට වඩන විට හිම කැට වීදුරු කුට්ටි ලෙස ඊටමත් දීප්තිමත්ව ප්‍රභාසුරව බබලන කැටිති ආකාර දැකගත හැක්කේය. රූප ඝන නම් වූ කැටිති බිඳීමට පෙර මෙලෙස සතර මහා ධාතු පිණු ලෙස රාශි රාශි ලෙස ඝන ලෙස දැකගනී. බුදුරජාණන් වහන්සේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාදයයි ප්‍රසාද රූප පස් වර්ගයක් දේශනා කළසේක. මෙම ප්‍රසාද රූපයන් රූපාරම්මන යනාදී පංචවිධ ආරම්මණයන් අරමුණු කළ හැකි චක්කු විඥාන ආදී අදාළ පංච විඥානයන් පහළ වීම සඳහා නිස්සය ප්‍රත්‍ය වශයෙන් උදව් විය හැකේය. එසේ උදව් උපකාර කළ බැවින් කළ හැකි බැවින් මූණ බලන කණ්ණාඩි මූණතක් ලෙසට ඊටමත් උපවත් බැවින් නිසා එයට ප්‍රසාද රූපයයි කියනු ලැබේ. මේ pāli අට කතාවන් අනුව යෝගීන් දකිමින් සිටින්නා වූ කැටිති තුල ප්‍රසාද වූ පැහැදිලි රූප කැටිති මෙන්ම පැහැදිලි නැති කැටිතිද ඇත්තේමය. මේ ශරීර ස්කන්ධයේ පැහැදිලි ප්‍රසාද රූප කලාපයන් ඉහත සඳහන් ප්‍රසාද රූප පස් වර්ගයේ පිහිටා ඇත. අපැහැදිලි රූප කලාපයන්හි මෙම ප්‍රසාද රූපයන් නොපිහිටන්නේය. නමුත් ශරීරයේ පැහැදිලි රූප කලාප හා අපැහැදිලි රූප කලාපයෝ හාල් පිටි හා කහ පිටි සමවනසේ මිශ්‍ර කොට ඇති ආකාරයට මිශ්‍ර වී පිහිටන්නේය. කාය ප්‍රසාද රූප ශරීරය පුරාම දිග සිරස විහිදී විසිරී පවතින්නේය. හැපීම ගැටීම දැනගත හැකි තන්වල කාය ප්‍රසාදයේ පිහිට ඇත්තේය. කාය ප්‍රසාදයේ සමග වූ ප්‍රසාද රූප පස් ආකාරය තුල අඩංගු රූප කලාපයෝ පැහැදිලි රූප කලාපයෝ වන්නාහ. මේ රූප කලාපයෝ ඝන යයි කියන්නා වූ කැටිති බිඳ නොබලන තාක් යෝගාවචර පුද්ගලයා ධාතු මනසිකාර භාවනා සමාධි ජවය බලවත්ව ඇති විට පවා අයිස් කැට වීදුරු කැට පලිඟු කැට මෙන් කැට ලෙස ඝන ලෙස දකිමින් සිටින්නේය. පැහැදිලි රූප කලාප හා අපැහැදිලි රූප කලාපයෝ වෙන් නොකළ හැකි මට්ටමේම නතර වන්නේය. එම පැහැදිලි ධාතු පැහැදිලි මූණත් පැහැදිලි කැටිතිවල සතර මහා ධාතුන් ඥාණයෙන් දැක ගැනීම සඳහා දිගටම වෙන්වෙන්ව පරිග්‍රහ කරමින් සමාධිය තහවුරු කළ විට එම පැහැදිලි කැටිති තුල පිහිටා ඇති සතර මහා ධාතු අණුවම දිගට භාවනා කොට සමාධි ජපය වඩ වඩාත් ශක්තිමත් වූ විට ආලෝකයේද දිදුලමින් පහළ විය හැක්කේය. මේ වනාහි ධාතු මනසිකාර සමත භාවනා සිත නිසා පහළවන චිත්තජ රූප කලාපයන්හි අඩංගුව ඇති වන්න හෙවත් ධාතු රූපාරම්මණයාගේ ආලෝකය හා එම චිත්තජ රූපයන්හි අඩංගු තේජෝ ධාතු හේතුවෙන් නැවත නැවතත් පහළවන්නා වූ උතුජ රූප කලාපයන්හි අඩංගුව ඇති වන්න ධාතු එනම් රූපාරම්මණයන්හි ආලෝකය වන්නේය මේ ආලෝකයන් අතරින් චිත්තජ රූප කලාපයන්හි වර්ණ ධාතු රූපාරම්මන ආලෝකය ශරීරය ඇතුළත පමණක් පැතිරී පවතින්නේය. උතුජ රූප කලාපයන්හි වර්ණ ධාතු රූපාරම්මන ආලෝකය ශරීරය ඇතුළත පමණක් නොව බාහිරය දක්වාද ඥාන ආනුභාවයට අනුව පැතිරී යා හැක්කේය. මෙම ආලෝකය හදයවත්තු රූපය ඇසුරු කරන සමත භාවනා සිත එනම් විපස්සනා භාවනා සිත යනාදීන් පටන්ගෙන පැහැදිලි කැටිති පැහැදිලි මුහුණත් විනිවිද බාහිරය දක්වා පැතිරී යනසේ දිදුලමින් පැන නගින්නේය. ධාතු මනසිකාර භාවනා සමාධිය හා යෙදෙන ඥානයන් පහළ වූ ඥාන ආලෝකයයි මේ. මෙම ඥාන ආලෝක නියම පරමාර්ථ ධර්ම ස්වභාව ඇති සැටියෙන් දැක ගැනීමට දැන ගැනීමට තෙල් පහනක්සේ ප්‍රකාශ බවට පත්කිරීම නම් වූ අවබාසන කෘත්‍ය ඇත්තෙකි. සමාධියේ ජවය වඩාත් බලවත් වීම සඳහා තවදුරට දියුණු කළ හැකි විට ඥානයේ ආනුභාවය බලවත් වන්නේය. ඥානානුභාවය විශාල වූ විට ආලෝකයේ ශක්තියද වඩවඩාත් බබලන්නේය. එම නිසා ආලෝකයේ ශක්තිය වඩවඩාත් අවශ්‍ය තැනදී සමාධිය වඩවඩාත් තහවුරු කරගන්න. ඉදින් පින්වත් ඔබ මෙලෙස ධාතු කර්මස්ථානයෙන් සමාධිය තහවුරු කරගෙන යන සුද්ධ විපස්සනා යානික පුද්ගලයෙකු වන්නේ නම් ආලෝකයේ දුර්වල අවස්ථාවේ නැතිනම් ඕදාත කසිනේ වැනි සමත කර්මස්ථානයකට මාරුකොට සමාධිය තහවුරු කර ගැනීමට කැමැති අවස්ථාවේ නැතිනම් චතුරාර්යක කර්මස්ථාන භාවනා කිරීමට අවශ්‍ය වූ විට රූප කලාපයන් දැකීමට කලින් ආලෝකයේ ශක්තිමත් වූ මෙවැනි අවස්ථාවන්හි මාරු වීම ඊටමත් හොඳය. රූප කලාපයන් අජ්ජත් බහිද්දා වශයෙන් දෙපැත්තකින් පරමාර්ථ දකිනු පිණිස විභාග කළ විට ඥානයෙන් වෙන් කරමින් පරිග්‍රහ කළ විට සමත පැත්තට මාරු වී සමත නිමිති එකක් එනම් අට්ටික වැනි සමත නිමිති එකක් අරමුණු කොට මානසිකාර්ය පැවැත්වීමට යෑමේදී රූප කලාප අංශු පමණක්ම වශයෙන් පහළවන්නේය. පෙනෙන්නේය. අට්ටිකය නොදක රූප කලාප අංශු පමණක්ම ඉදිරිපත් විය හැකි නිසා සමාධිය තහවුරු කිරීම සඳහා එවැනි අවස්ථාවක සමත නිමිත්තට මාරු කිරීමේදී තරමක දුෂ්කරතාවයකට පත්විය හැක. නමුත් උනන්දුවෙන් උත්සාහ කළ විටද එයද මගහරවා ගත හැක. ඉදින් පින්වත් ඔබ ප්‍රථමයෙන් සුද්ධ විපස්සනායානික පුද්ගලයෙකු වී සමත පැත්තට මාරු වී සමාධිය තහවුරු කරන විට ප්‍රථමයෙන් සතර මහා ධාතුන් අරමුණු කොට සමාධිය තහවුරු කරන්න. ඉහතින් පැහැදිලි කළ ආකාරයට අයිස් කැට, වීදුරු කැට, පළිඟු කැට මෙන් පැහැදිලි විනිවිද පෙනෙන පැහැදිලි කැටිති පැහැදිලි මූණත්වල පිහිටා ඇති සතර මහා ධාතුන්ම අරමුණු වශයෙන්ගෙන දිගට සමාධිය තහවුරු කරන්න. මෙම ආලෝකයේ පැය භාගයක් පැයක් පමණ එක දිගටම දීප්තිමත්ව දිදුලමින් පැවැත්විය හැකි වූ විට සමත කර්මස්ථාන කොටසෙහි ලියා දැක් වූ ආකාරයටම දෙතිස් කොට්ටාසය අට්ටික කර්මස්ථානය ඕදාත කසිනය යන මේ කර්මස්ථාන අනුපිළිවෙලින් භාවනා කළ හැක්කේය. ඕදාත කසිනය අනුව චතුර්ථ ධාන සමාධියතෙක් භාවනා කළ විට අනිකුත් සමත කර්මස්ථානයන්හි මෙන් විශේෂයෙන් චතුරාර්යක කර්මස්ථානයන්ටද මාරු වීමට කැමැත්තේ නම් එසේ මාරු විය හැක්කේය. එදින් විපස්සනාවට මාරු වීමට කැමතිනම් පහත සඳහන් ලෙසට ඉදිරියට අභ්‍යාස කරන්න. අතීතයේ පාරමී ජවය බලවත් වූ පින්වත් යෝගාවචරයන්ට වනාහි ධාතු කර්මස්ථාන මාර්ගය අනුව ක්‍රමානුකූලව උනන්දුවෙන් අභ්‍යාස කරමින් භාවනා කරන විට ඉහත සඳහන් ආකාරයකට අයිස් කැට වීදුරු කැට පරිඟු කැට මෙන් පිරිසිදු පැහැදිලි කැටිති පැහැදිලි මුහුණත්වල සතර මහා ධාතුන් දැකීම සඳහා පරිග්‍රහ කරන්නේ වැඩි වේලාවක් නොගොස් එම කැටිතිහා මුහුණත් බිඳී ගොස් රූප කලාප අංශු දැකීමට පටන් ගත හැක්කේය. පාරමී ශක්තිය මන්ද වී සමාධියද ශක්තිය අතින් දුර්වල වීමෙන් රූප කලාප නොදකිය හැකි වන්නේ නම් එම අවස්ථාවෙහි ආකාශ ධාතුව දැක ගැනීම සඳහා මනසිකාර්යය පැවැත්විය යුතු වන්නේය. දුෂ්කරතා මෙලෙස වූ සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණයන් එකක් එකක් අරමුණු කරමින් සමාධිය තහවුරු කරන විට වරින් වර සමාධිය දුර්වල වී ගොස් විශාල කැටිති මුහුණත් ලෙස පෙනෙන විට සුදු වර්ණය පහළ වන තෙක් නැවත වරක් සමාධිය තහවුරු කළ යුතුය. මීටත් වඩා සමාධිය දුර්වල වී පහත වැටුනේ නම් දුමේ වර්ණයට නැවතත් සමාධි ආලෝකයේ පත්විය හැකිය. මේ තරමටත් වඩා සමාධිය පහත වැටුනේ නම් දුම් වර්ණ මෙන්වත් ආලෝකය දැකගත නොහැකි වනු ඇත. එවිට ඝණය බිඳීමට පෙර පවතින සතර මහා ධාතුන්ගේ ස්වභාව ලක්ෂණයන් වෙත නැවතත් අවධානය යොමුකොට මානසිකාර්යය පැවැත්විය යුතුය. මෙලෙස වන්නා වූ දුෂ්කරතාවයන් සාමාන්‍යයෙන් සුද්ධ විපස්සනායානික පුද්ගලයාට බහුලව පැවතිය හැක්කේය. මේ අවස්ථාවන්හි මහත් උනන්දුවෙන් වීරයකින් සතර මහා ධාතුන් අරමුණු කරමින් එම අරමුණෙහි භාවනාසිත ශක්තිමත් ලෙස යොදවා සමාධිය තහවුරු වන ලෙස දැඩිවන ලෙස සතර මහා ධාතු අරමුණ මතම දිගට පිහිටා සිටින ලෙසට හුලං නොවදින නිශ්චල තනක දැල්වෙන පහන් දැල්ලක්සේ නිශ්චල ලෙස ශාන්ත ලෙස සමීප ලෙස සිත පිහිටුවා උනන්දුවෙන් භාවනා කරන විට සතර මහා ධාතු අරමුණු මත භාවනාසිත පැයක් දෙකක් ශාන්තව සමීපව පිහිටනා සිටින විට ක්‍රමක්‍රමයෙන් දුම්පාට නැවත හමු විය හැකිය. එෙහිදී සතර මහා ධාතුන් දැක ගැනීමට දිගටම භාවනා කරමින් සමාධිය දිගට වඩන විට සුදු වලාසේ දෙදුලන සුදු පාට කැටි ගැහෙමින් ගුලි ගැසෙමින් තලයකට පිහිටමින් තිබෙනු දැකගත හැකි වන්නේය. එම සුදු පාට තුල පිහිටා ඇති සතර මහා ධාතු ඥානෙන් වෙන් කිරීමෙන් පරිග්‍රහ කරමින් දිගට සමාධිය වඩන විට අයිස් කැට වීදුරු කැට පලිඟු කැටමෙන් පිරිසිදු ලොකු කැටිති ලොකු ගුලි ලොකු මූණත් නැවතත් දැකගත හැකි වන්නේය මෙලෙස යෝගාවචර පුද්ගලයාගේ සමාධිය උස් පහත් වෙමින් දුම් පාට සුදු පාට පැහැදිලි විසද සුදු පාට යන ලෙසට බොහෝ වාර ගණනක් පෙරලී සිදුවිය හැකේය නමුත් සමතයානික පුද්ගලයන්ට වනාහි මේ මට්ටමේදී අධික දුෂ්කරතා නැති බව දැක ඇත්තේය. ඉදින් ඇති වී නම් තමා ලබාගත් ආනාපාන චතුර්ථ ධානය ඕදාත චතුර්ථ ධාන යනාදී සමාධීන් නැවත පිහිටුවමින් සමාධි ජවය බලවත්ව ආකල සතර මහා ධාතු පරිග්‍රහ කොට සමාධිය ක්‍රමක්‍රමයෙන් නැවතත් දියුණුව කල විට වැඩි කලක් නොගොස් ලොකු සුදු කැටිති සුදු පාට ගුලි ලොකු පැහැදිලි මූණත් යන ආදිය නැවත මතුවීම වන්නේය. එම ලොකු සුදු පැහැදිලි කැටිති ගුලි මූණත්වල පිරී ඇති සතර මහා ධාතුන් පරිග්‍රහ කොට ඥාන ශක්තියෙන් බෙදාගෙන සමාධිය දිගටම දියුණු කළ විට පාරමී කුසල් ඇත්තේ නම් ලොකු සුදු පැහැදිලි කැටිති බිඳී ගොස් රූප කලාප අංශු දැකීමට පටන් ගත හැකේය. ඉදින් හමු නොවුනේ නම් එම ලොකු කැටිති මුහුණත්වල ආකාශ ධාතුව දැක ගැනීම සඳහා දිගටම මානසිකාර්යය පැවැත්විය යුතුය. බුදුරජාණන් වහන්සේ මහා රාහුලෝවාද සූත්‍රය මජ්ක්‍ධිම නිකාය 2 142 සිට 150 පිටුවල සතර මහා ධාතු කර්මස්ථානයේ දේශනා කොට ඇති තැන්හි ආකාශ ධාතුවද භාවනා කිරීමට අනුශාසනා කොට ඇතිසේක. අනුශාසනාව සම්බන්ධයෙන් අටකථාචාර්යයන් වහන්සේ පහත සඳහන් ආකාරයට විස්තර දක්වා ඇත්තේය. මජ්ක්‍ධිම නිකා මජ්ක්‍ධිම නිකාය අටකතාව 3 95 පිටුව මජ්ක්‍ධිම නිකාය ටීකාව 3 63 පිටුව සතර මහා භූත ධාතුෙහි ත්‍රිලක්ෂණ වනාහි විපස්සනා වශයෙන් භාවනා කළ යුතු සලකා බැලිය යුතු පරමාර්ථ ධාතු වන බැවින් සවිස්තරව දේශනා කට යුතුය ත්‍රිලක්ෂණ වශයෙන් විපස්සනා භාවනා නොකළ යුතු ආකාශ ධාතුව කුමක් නිසා බුදුරජාණන් වහන්සේ විසින් සවිස්තරව දේශනා කරන ලද්දේද යන ප්‍රශ්නය මෙහිදී මතුවිය හැකිය. උත්තරය වනාහි උපාදාය රූපයන් භාවනා කිරීමට අනුශාසනා කිරීම අවශ්‍ය නිසා බුදුරජාණන් වහන්සේ විසින් ආකාශ ධාතුව සවිස්තරව දේශනා කරන ලද්දේ වන්නේය. බුදුරජාණන් වහන්සේ විසින් මහා රාහුලෝවාද සූත්‍රයේ මුල භාගයේදී මහා භූත හතර ගැනම භාවනා කිරීමට විස්තර සහිතව දේශනා කරන ලදසේක. උපාදාය රූපයන් මත භාවනා කිරීම ගැන දේශනා නොකරන ලද්දේය. එම නිසා මහා භූතයන් මත පිහිටා සිටින උපාදාය රූපයන් එකිනෙකට සමාන නිසා ලක්ෂණාහාරෙන්නති ණය ක්‍රමයෙන් ආකාශ ධාතුවෙන් පිට අනිකුත් උපාදා රූප සියල්ල ආකාශ ධාතුවේහි ගැබ් කොට දේශනා කොට ඇතිසේක. ආකාශ ධාතුව භාවනා කරන ක්‍රමය අනුශාසනා කිරීමෙන් උපාදා රූප සියල්ල භාවනා කිරීම අනුශාසනා කළ බව දති යුතුය. එම නිසා මෙම ආකාශ ධාතුව ප්‍රමුඛ කොට ඇති බැවින් එම උපාදා රූපයන් භාවනා කරන ක්‍රමය අනුශාසනා කිරීමේ අභිලාෂය ඇතිව ආකාශ ධාතුව සවිස්තරව දේශනා කොට ඇතිසේක. මේ පමණක් නොවේ. උපාදා රූප පරිග්‍රහ කිරීමේ හුදු ආනිසංස ගැන අනුශාසනා කිරීමටම පමණක් ආකාශ ධාතුව සවිස්තරව දේශනා කළා නොවන්නේය. නියම ලෙස රූප ධර්මයන් පරිග්‍රහ කිරීමට පරිග්‍රහ කිරීමේ පහසු ක්‍රමයක් අනුශාසනා කිරීම අවශ්‍ය නිසාද බුදුරජාණන් වහන්සේ විසින් ආකාශ ධාතු සවිස්තරව දේශනා කරන ලදසේක. ආකාශ ධාතු වනාහි රූප කලාප අතර ඉඩ වන්නේය. රූප කලාපයෝ එකකින් එකක් මිශ්‍ර නොවීම පිණිස වෙන්ව පවතින රූපයෝය. එම ආකාශ ධාතුව මගින් වෙන්ව පවතින රූප කලාප සමූහයද යෝගාවචර පුද්ගලයාගේ ඥානෙහි ප්‍රකට වන්නේය. විසදවම පිහිටා සිටින්නේය. රූප කලාප සමූහයෝ ප්‍රකට නම් රූප කලාප එකක් එකක් තුල පිහිටා ඇති රූප ධර්ම සමූහයෝද ප්‍රකට වන්නේය. පරිග්‍රහ කිරීම පහසු වන්නේය. මෙලෙස හොඳ ක්‍රමානුකූල ක්‍රමයක් අනුශාසනා කොට දැක්වීමට අවශ්‍ය නිසාද බුදුරජාණන් වහන්සේ ආකාශ ධාතුව භාවනා කිරීමට සවිස්තරව අනුශාසනා කරන ලද්දේය. පැහැදිලි රූප 6 හෙවත් ප්‍රසාද රූප 6 චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, දාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද යන ප්‍රසාද රූප සහ භවාංග මනෝ ප්‍රසාද යන නාම ප්‍රසාදයේද යන මේ සියල්ල එකතුව ප්‍රසාද රූප හයක් ඇත්තේය. ඒ තුල කාය ප්‍රසාදය මුළු ශරීරය පුරා දිගට සරසට පැතිර පවතින්නේය. මෙම කාය ප්‍රසාදයේද සහිත රූප ප්‍රසාදයන් පහෙහි අඩංගු රූප කලාපයන් පැහැදිලි රූප කලාපයන් වන්නාහ. පැහැදිලි රූප කලාපයන්ගෙන් බාහිර කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ යන හේතු හතර නිසා පහළවන රූප කලාපයන් වනාහි අපහැදිලි රූපයන්ය. මෙම අපහැදිලි රූප කලාප හා පැහැදිලි රූප කලාප හාල් පිටි හා කහකුඩු සමලෙසගෙන මිශ්‍ර කර තැබුවාක්සේ ශරීරයේ දිග සරස පිහිටා ඇත්තේය. යෝගාවචර පුද්ගලයා ආකාශ ධාතුව දැකීමට කලින් රූප කලාපයන්ද දැකීමට කලින් ඥානයද ප්‍රබල ලෙස දියුණු වී නැති නිසා මේ පැහැදිලි රූප කලාප අපැහැදිලි රූප කලාප එකිනෙක කවලම් වී මිශ්‍රණයක් ලෙස දකිමින් සිටින නිසා පැහැදිලි රූප කලාපයන් වනාහි කැටි ගැසී පිඬු වී එක් තලයකට වී පවතිමින් දකිමින් සිටිනු ලැබේ. ධාතු මනසිකාර භාවනා සමාධිය හා මුසු වූ ඥානය නිසා පහළ වූ ආලෝක ප්‍රභාවයේ උපකාරයෙන් එම පැහැදිලි මුහුණත්හි ආකාශ ධාතුව දැකීම පිණිස විනිවිද යන ලෙස සිත පිහිටුවමින් භාවනා කරන විට රූප කලාපයන්ට අතරක් දෙන්නා වූ රූප කලාපයන් වෙන්කර තබන්නා වූ ආකාශ ධාතුව දැක ගන්නා හා සමගම රූප කලාපයන්ද විසදව දැකීමට පටන් ගන්නේය. තවදුරටත් නාම ධර්මයන්හි භවාංගයේ හෙවත් මනෝ ප්‍රසාදය පබස්සර එනම් දිදුලන ප්‍රභාස්වර ආලෝකයක් මෙන් පිරිසිදු පැහැදිලි බව ඇති නිසා පබස්සර මිදම් භික්කවේ චිත්තං යනාදී ලෙසට අංගුත්තර ඒකක නිපාතේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇතිසේක. මූල ටීකාවේ එකේ 125 පිටුවේහි සබාග වෝචායන් චිත්තස්ස පණ්ඩරතා එනම් සිත ස්වභාවයෙන් සම්පූර්ණයෙන්ම සුදු බැවින් පණ්ඩරවන බව දේශනා කොට ඇතිසේක. සිත සම්පූර්ණයෙන්ම සුදු නමුත් අකුසා චෛතසිකයන්ගෙන්ම පිරී ඇති බැවින් අකුසල චෛතසිකයන්ම අධික නිසා අපිරිසිදු දුර්වර්ණ වන්නේ යයි එයින් අදහස් කෙරේ. එම සිත් අතර භවාංගයේ සිත පිරිසිදුය, පැහැදිලිය. මෙම භවාංග සිතෙන්ද චිත්තජ රූප පහළ විය හැක්කේය. එම චිත්තජ රූප කලාපයක් පාසා ඇති වර්ණ ධාතු රූපාරම්මණයෝ භවාංග සිත හා මිශ්‍රව පවතිනා වූ ඥානයේ ප්‍රමාණයට අනුකූලව සුළු හෝ මහත් ලෙසට දීප්තිමත්ව බබලන්නාහුමය. එම චිත්තද රූප කලාපයක් පාසා පිහිටා ඇති තේජෝ ධාතු උතු උතුජ රූප කලාප પરම්පරා අලුතින් පහළ කරවන්නේමය. එම උතුජ කලාපයන්හි පිහිටා ඇති වර්ණ ධාතු රූපාරම්මනද එම භවාංග සිතහා මිශ්‍රව ඇති ඥානයේ ශක්ති ආනුභාවයට අනුරූපව ටිකක් හෝ හුඟක් වශයෙන් දිදුලමින් බබලමින් ප්‍රභාස්වර වන්නේය. එම නිසා භවාංග සිත පබස්සර එනම් දිදුලන බබලන ප්‍රභාස්වර ආලෝකයක් ඇත්තේයයි දේශනා කොට ඇතිසේක. තවදුරටත් එම සිත් තුළ සමත භාවනා සිත, විපස්සනා භාවනා සිත යන කුසල් සිත්, රහත් උතුමන් වහන්සේලාගේ ක්‍රියා සිත් ද විශේෂයෙන් බබලන්නේය. ප්‍රභාස්වරය එම සමත භාවනා සිත් විපස්සනා සිත්වලද බබලන ප්‍රභාස්වර ආලෝකය පවතින්නට හැකි නිසා ඉහත සඳහන් ලෙසට විස්තර කරන්නට යෙදුනි. රූප කලාප විභාග කොට බලන්න. රූප කලාපයන් දල වශයෙන් බෙදා වෙන්කොට ගත් විට ඒ තුල පැහැදිලි රූප කලාප අපහැදිලි රූප කලාපයයි රූප කලාප දෙවර්ගයක් ඇත්තේය. ප්‍රසාද රූප පැහැදිලි රූපවල අඩංගු රූප කලාප අංශූන් පැහැදිලි වන අතර ඉතිරි රූප කලාපයන් අපැහැදිලි වන්නාහ. සමහර යෝගාවචර පුද්ගලයෝ රූප කලාපයන් මුල් අවස්ථාවේදී කැටිති පිඬු ලෙස ලොකුවට දැකගනිති. සහල් ඇට හුණු සහල් ඇට වැනි වූ කැටිතිද දැකගත හැකි වන්නේය. සමහර යෝගීන්ට වනාහි කළු පාට විල්ලුද වස්ත්‍රයක් මත ඇති සුණු සහල් ඇට මණික් කැට රාශියක් වපුරා ඇතිසේ දැකගත හැකි වනු ඇත. එම අවස්ථාවෙහි එම කැටිති ඇට තුලටද විනිවිද දකිමින් සතර මහා ධාතුන් දැකගත හැකි වනසේ භාවනා කිරීමෙන් නැතිනම් ආකාශ ධාතුව දැකගත හැකිවනසේ දිගට අවධානය යොමු කිරීමෙන් රූප කලාප අංශුන් දැක බලා ගත හැකිවනු ඇත. මෙලෙස සියුම් වූයේ නම් සුදු සහල්සේ මණික් කැටසේ පෙනෙන ලොකු කැටිති රූප කලාපයේ විශාල සමූහ පිඬු ලෙසට වටහා ගන්න. තවදුරටත් කළු පාට විල්වද වැනි වූ ගණයන්ගෙන් පරිබාහිර වූ පසුබිම් මත සතර මහා භූතයන් වශයෙන් භාවනා කරන විට හෙවත් ආකාශ ධාතුව දැක ගැනීම සඳහා අවධාරණයෙන් භාවනා කරන විට රූප කලාප අංශුන් දැකගත හැකි වන්නේය. ඒවා වනාහි නොපැහැදිලි රූප කලාපයන්හි සමූහ කැටිති වන්නාහ. පින්වත් ඔබ රූප කලාපයන් දැකගත් විට පැහැදිලි රූප කලාපයන්හි සතර මහා ධාතුන් අපැහැදිලි රූප කලාපයන්හි සතර මහා ධාතුන් යන ලෙසට රූප කලාප එක එකක් තුල සතර මහා ධාතුන් දැකගත හැකි පිනිස භාවනා කරන්න පරිග්‍රහ කරන්න ඥානයෙන් වෙන්වෙන් කොට ගන්න පින්වත් ඔබ රූප කලාපයන්ගේ යහුසුලුව ඇතිවීම නැතිවීම දකිමින් සිටිනවා වන්නේය රූප කලාප වෙන්වෙන් වශයෙන් බෙදා නොදකින තාක්කල් සමෝහ ඝන කිච්ච ඝන යනාදී බිඳී නොබැලූ නිසා එම රූප කලාපයන් ඝන වශයෙන්ම දකින්නේ නම් පින්වත් ඔබගේ භාවනා ඥානය ප්‍රඥාප්ති ශේස්ත්‍රයේම පවතින්නේය. රූප කලාපයෝ යයි කියන තැන සමෝහ ප්‍රඥාප්ති, సంఠාන ප්‍රඥාප්ති නොබිදී තාකල් පරමාර්ථ රූපයන්හි කුඩාම සමෝහය අදහස් වන්නේය. පරමාණු වලටත් වඩා බොහෝ වාරයක් කුඩා අංශුම වන්නේය. එම රූප කලාප එක එකක් තුල පිහිටා ඇති අට ආකාර නැතිනම් නව ආකාර නැතිනම් දස ආකාර රූප ධර්මයෝ එකින් එක ඥාණයෙන් බෙදා වෙන්කොට පරිග්‍රහ නොකල තාක්කල් ඥාණයෙන් වෙන්වෙන් කොට නොගන්නා තාක්කල් පරමාර්ථ ශේෂ්ත්‍රයේ ඥානය ඇතුළු නොවි පවතින්නේය හේතුව වනාහි රූප කලාප යන්න ප්‍රඥප්ති ශේස්ත්‍රයේ ඇති සමෝහ ප්‍රඥප්ති, సంతාන ප්‍රඥප්ති ආදී ප්‍රඥප්ති නොබෙදී තාක් කිසිත් විසඳ නැති තාක් ඊ타මත් කුඩා පිඬුවක් කැටිත්තක් ලෙස ප්‍රඥප්තියේම පිහිටා ඇති නිසාය. එම රූප කලාපයන් බිඳ නොබලා ඥානෙන් wenwen වශයෙන් බෙදා පරමාර්ථ රූප ධර්ම පරිග්‍රහ නොකර රූප කලාප ඒ ලෙසටම ඇතිවීම නැතිවීම අරමුණු කරගෙන එම ඇතිවීම නැතිවීම අනුව මානසිකාර්ය පැවැත්වීම නැතිනම් විපස්සනා භාවනා කිරීම වනාහි ඇතිවීම නැතිවීම ප්‍රඥාප්ති විපස්සනාවම වන්නේය. එම නිසා රූප කලාපයන් බිඳ බලමින් රූප පරමාර්ථයන් මත ඥානය පිහිටුවා රූප කලාප එක එකක් තුල පිහිටා ඇති පරමාර්ථ රූප ධර්මයන් පරිග්‍රහ කළ යුතුය. ඥානෙන් wenwen වශයෙන් ගැනීම විය යුතුය. මෙලෙස රූප කලාප එක එකක් තුල පිහිටා ඇති පරමාර්ථ රූප ධර්මයන් පරිග්‍රහ කිරීමට හා ඥානෙන් පරිච්ඡේද වශයෙන් ගැනීම සඳහා ප්‍රථමයෙන් සතර මහා ධාතුන්ගෙන් පරිග්‍රහ කිරීම පටන් ගන්න. පරිග්‍රහ කිරීම යනු පරමාර්ථ ධර්මයන් පරමාර්ථ ධර්මයන් වශයෙන් දකිනතෙක් ඥාණයෙන් වෙන්කොට ගැනීමයි. ඉදින් රූප කලාපයන්හි ඊතා යහුසුළු ඇතිවීම නැතිවීම දැකීම නිසා රූප කලාප එක එකක් තුල පිහිටා ඇති සතර මහා ධාතුන් පරිග්‍රහ නොකළ හැකි විට අවධාරණේ යොමු කොට භාවනා කළ නොහැකි විට වනාහි දැකීමට අකමැති හමු වීමට අකමැති කෙනෙක් හමු වූ විට නොදැකීමට හමු නොවීමට කටයුතු කරන්නේ යම්සේද එලෙසටම රූප කලාපයන්හි ඇතිවීම නැතිවීම කෙරෙහි අවධානය යොමු නොකොට අරමුණු නොකොට ඒ දෙස නොබලා රූප කලාප එක එකක් තුල පිහිටා ඇති සතර මහා භූතයන් මත පමණ සාවධානව මානසිකාරය පවත්වන්න භාවනා කරන්න පරිග්‍රහ කරන්න ඥානෙන් පරිච්ඡේද කොට ගන්න ඉදින් රූප කලාප එක එකක් තුල පිහිටා ඇති සතර මහා ධාතුන් මත භාවනා කළ නොහැකි පරිග්‍රහ කළ නොහැකි නම් ශරීරය සම්පූර්ණ එකක් වශයෙන් සමස්තයක් වශයෙන්ගෙන එහි පඨවි ධාතුව මත භාවනා කරන්න. පරිග්‍රහ කරන්න. වෙනත් ක්‍රමයකින් දක්වතොත් මේ මට්ටමේදී ශරීරය ලොකු පිඬුවක්සේ මහ ඝණයක්සේ නොදක රූප කලාප අංශු ලෙසට පමණක්ම දැක ගැනීම සඳහා ශරීරයේ පුරාම ඇති රූප කලාප සියල්ලක්ම සමස්තයක් වශයෙන්ගෙන පඨවි ධාතුවම වශයෙන් භාවනා කරන්න පරිග්‍රහ කරන්න අනතුරුව රූප කලාප එකක් තුළ පඨවි ධාතුව පරිග්‍රහ කරන්න තමා පරිග්‍රහ කරන ලද රූප කලාපය බිඳී ගිය කල මතුවන අලුත් කලාපය තුලද පඨවි ධාතුවම දිගට පරිග්‍රහ කරන්න සාර්ථක වූ විට කලාප එකින් එක මාරු කරමින් පටවි ධාතුවම පරිග්‍රහ කරන්න. පටවි ධාතුවේහිද තද රළු බර මොලොක් සිනිදු සැහැල්ලු යන ස්වභාව ධර්ම 6 ඇත්තේ නමුත් කලාප එකක් එකක් තුල තද රළු බර බව ප්‍රකට වූ විට මොලොක් සිනිදු සැහැල්ලු බව ප්‍රකට නැත. මොලොක් සිනිදු සැහැල්ලු බව ප්‍රකට විට තද රළු බර බව ප්‍රකට වූ නැත. මොලොක් සිනිදු සැහැල්ලු බව ප්‍රකට විට තද රළු බර බව ප්‍රකට වූ නැත. මෙලෙස පටවි ධාතුව පරිග්‍රහ කිරීමේදී දුෂ්කරතා ඇති වේ නම් තද බවට පමණක් ප්‍රමුඛතාවයේදී පරිග්‍රහ කොට බලන්න. සාර්ථක වූ විට ක්‍රමක්‍රමයෙන් ධාතු ස්වභාව එක එකක් වශයෙන් වැඩි කරමින් බලන්න. තමා භාවනා කරන වාරයක් පාසා තදරරු බර ධර්මයන් සියල්ල එකට දැකගත හැකි වනසේ අභ්‍යාස කරන්න. රූප කලාප සියල්ල ගොඩක් වශයෙන්ගෙන තද බව මතටම මානසිකාරය යොමු කිරීම හෝ රූප කලාප එකක් තුල ඇති තද බව මතට මානසිකාරය යොමු කරන්න. මෙලෙස බොහෝ වාර ගණන් අභ්‍යාස කරන්න. සාර්ථක වූ විට රූප කලාප සියල්ල එකවර තද රළු යන බව දෙක මත මානසිකාර්යය පවත්වන්න. රූප කලාප එකක් තුල තද රළු බව යන ස්වභාව දෙක පිළිබඳ එක දිගට මානසිකාර්යය පවත්වන්න. මෙලෙස බොහෝ වාර ගණනක් පුහුණු කරන්න සාර්ථක වූ විට රූප කලාප සියල්ල සමස්තයක් ලෙසගෙන තද රළු බර බව මත එක දිගට මානසිකාර්යය පවත්වන්න. මෙලෙස බොහෝ වාර ගණනක් අභ්‍යාසය පුහුණු කරන්න. තද රළු බව බර බව ප්‍රකට නැතිව මොලොක් සිනිඳු සැහැල්ලු බව ප්‍රකට වීම අනුව රූප කලාපයන්ට භාවනාසිත යොමු කළ හැක්කේ නම් ඒ ක්‍රමයටම අභ්‍යාස කරන්න. මේ දැක් වූ ක්‍රමය ප්‍රයෝගී කරගනිමින් ආපෝ තේජෝ වායෝ යන ධාතුන් මතද දිගට භාවනා කරන්න. ආපෝ ධාතුන්හි වැగిරෙන පිඩු කරන ස්වභාවය යන දෙකින් එකක් ප්‍රකට විය හැක. ඝන බිඳීමකට කලින් දෙකම යෙදී ප්‍රකට වුවද රූප කලාප එක එකක් තුල වනාහි එක ස්වභාවයක්ම වඩා ප්‍රකට විය හැක්කේය. තේජෝ ධාතුවේහි උණුසුම් සිසිල් යන ස්වභාව දෙකක් ඇත්තේ නමුත් රූප කලාප එකක් තුල එකක්ම පැවතිය හැක්කේය. උණුසුම් ප්‍රකට වූ විට සිසිල ප්‍රකට නැත. වායෝ ධාතුවේහි දරණ තල්ලු කරන බව යන ස්වභාවයන් කලාපයක් පාසා ඇත. දරණ බව ස්වභාව ලක්ෂණය වන අතර තල්ලු කරන බව කෘත්‍ය හෙවත් රස වන්නේය. රූප කලාප එක එකක් තුල සතර මහා ධාතු සියල්ලම එකවර ඥානයෙන් දැකගත හැකිවනු පිණිස බොහෝ වාර ගණනක් අභ්‍යාස කරන්න. මෙසේ සාර්ථක වූ විට රූප කලාප එකක් තුල පිහිටා ඇති සතර මහා ධාතු ස්වභාව ලක්ෂණ අරමුණ මත ශාන්තව සමීප පිහිටා සිටින සමාධිය වනාහි සදිසූපචාර වශයෙන් උපචාර සමාධිය නම් වූ කාමාවචර සමාධියයි. ඒ පරමාර්ථ ධර්ම ස්වභාව නැමැති අරමුණගෙන සිටී. එම පරමාර්ථ ධර්මයන්හි ගැඹුරු බව එක ලක්ෂණයකි. දිගට නොපැවති වහා නැති තව එකකි. මෙම ගැඹුරු වී දිගට නොපවතින කල් නොපවතින පරමාර්ථ ධර්මයන් අරමුණු කිරීම හේතුවෙන් එම සමාධිය දිගින් දිගට තහවුරු කළත් අර්පණා ධානයේ තෙක් න්‍යා නොහැක. අර්පණා ධානයේ ආසන්න ශේස්ත්‍රයේ පමනක් වන්නා වූ සමාධියට උපචාර සමාධියයි කීමම සුදුසු වන අතර මෙම ධාතු මනසිකාර භාවනා කටයුත්තේහි අර්පණා ධාන සමාධි පහළ නොවේයි. නමුත් අර්පණාධ්‍යාන සමාධියට ආසන්නසේ සමීපසේ පිහිටා ඇති නියම උපචාර සමාධිය හා මුදුන් පෙත්තට ළඟා වූ මේ ධාතු මනසිකාර සමාධිය සංසන්දනාත්මකව සමාන සමාධි ලක්ෂණ ඇති බැවින් මේ ධාතු මනසිකාර සමාධියටද සදිසූපචාර වශයෙන් උපචාර සමාධියමයයි කියනු ලැබේ. විශුද්ධි මාර්ගයේ 261 පිටුව මහා ටීකාව 2 352 පිටුවෙන්